ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට අවස්ථාවක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන් සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්මේච භික්කවේ පටිච්ච සමුප්පාදෝ අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූපච්චයා සලායතනං සලායතන පච්චයා භස්සෝ භස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හාති තී <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට මේ පටිසම්පාද ධර්මයේ පස්සපච්චා වේදනා කියන එක තේරුම් අරගෙන හිටියා. අද අපි උත්සාහ කරන්න හදන්නේ ඉන් එහාටත් යන්න තරම් අපිට මේක රසවත් දෙයක් වෙයිද එහෙම නැත්නම් මේක ඒ තරම්ම ගම්බීර නීරස දෙයක්ද කියන එක තේරුම් ගණ්ඩායි. ඒ මොකද ඒ සාමාන්‍ය පටිසම්පාතේ ද්වාදස ආකාරය ගැන බලනකොට ඒ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලායතනං සලායතන පච්චය පස්ස කියන ටික ඊටාමත්ම මේ මූල ධර්ම වලටම බර ගැඹුරක් ගැන කතා කරන අවස්ථාවක්. ඉතින් ඒක නිසා ඒක සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ අදාළ වෙන්නේ නැති කොටස් වර්ගයක් තියෙනවා. මූල ධර්මයට බර නිසා. ඉතින් ඒක නිසා ඒක එක්කෝ ධර්මය මූල ධර්ම පැත්තෙන් දර්ශනයක් පැත්තෙන් පොතේ දැනුම් පැත්තෙන් හදාන්න කෙනෙකුට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් තමන් කරපු භාවනාවක් තව කෙනෙකුට sannivedana කරනකොට කියලා දෙන්න හදනකොට මේක වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම බොහොම අඩු සම්බන්ධතාවයක් තියෙනවා. කෙසේ නමුත් ඒ වගේ පසුබිම සකස් කරගන්න නැතුව අර එදිනදා ජීවිතයට සම්බන්ධ කොටස් විස්තර කරලා දෙන්න අමාරු නිසා මේ මූල ධර්මය මේ පසුබිම මේ පදනම මේ නිදාණය හදාගෙන තමයි දිකට මෙන්න වෙන්නේ. එතකොට මේ ස්පර්ශ නිසා වේදනාව හට ගන්න හැටිත් වේදනාව නිසා තණ්හාව හට ගන්න හැටිත් කියන ජීවිතේට එහෙම නැත්නම් මේ සංසාර ගමනෙන් ගොඩ එීම පිණිස එහෙම නැත්නම් කොහොමද මේ අපි නොදැනුවත්ව මේ සංසාර වටේ කැරකීම කැරකෙන්නේ කියලා දැනගන්න ඒ පුරුක් දෙක බොහොම වැදගත් වෙනවා. නමුත් අර පසුබිම සකස් කරගෙන ආවේ නැත්නම් මේක අමාරු නිසායි මේ මේ විදියට වැලක් විදියට චක්‍රයක් විදියට විස්තර කරගෙන යන්නේ අපි සාමාන්‍ය පටිසම්පාදයෙන් තොරව සරුවචන් වහන්සේ මේ ඉන්ද්‍රිය හා සම්බන්ධ ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධ විපස්සනාවට ගැඹුරු දේශනාව පටන් අර ගන්නකොට බොහෝ සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ එක එක ඇහ කන දිව සම්බන්ධ කරලා ඒ චක්කුංච පටිච්ච රූපේච uppajja චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා නැත්නම් වේදනාපච්චා මේ සංඥා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වෙන හැටි විස්තර කරනවා. ඉතින් ඒ වගේ යනකොට ඒ ස්පර්ශ කියන මට්ටම නැත්නම් අපිට යම් කිසි දෙයක් හැපිලා යම් කිසි දෙයක් අපිට දැනිලා දැනනවා කියනත් එදී හැපෙනවා කියන එක තමයි ගන්න වෙන්නේ. එතනින් එහාට තමයි භාවනාවට සම්බන්ධ කරන්න පුළුවන්න්නේ කොච්චර උග්‍ර සතියක් තිබුණත් එහෙම නැත්නම් ඊ타ත්ම එලඹ සිටි සිහියක් තිබුණත් අපිට මේ ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සරහා ස්පර්ශය ඇති වෙන ඇති වෙන තෙක් සිදුවෙන ක්‍රියාවල මොන විදිහකට අපිට දැනගන්න බෑ. මේක අර සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් විස්තර කරලා විස්තර කරපු නිසා මූල ධර්ම වශයෙන් අපට සූතමේ ඥානෙට එහෙම නැත්නම් චින්තාමේ ඥානෙට අන්වේ ඥානෙට තේරුම් ගන්නවා. අර කවදාකවත් ඒ ස්පර්ශය වෙන්නේ කොහොමද කියලා දැනගන්න බෑ. වෙච්ච ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට ඒක විඳින්න පුළුවන් වෙන්නේ වේදනාවක් වශයෙන්. ඊට පස්සේ තමයි මේ වේදනාව ගැන අසතියෙන් හිටියොත් සූදානමක් නැතුව හිටියොත් ඒ වේදනාව නිසා තණ්හාව හට අරගෙන දුකට හේතුව වෙන තෘෂ්ණාව දැනගත්තත් නොදැනගත්තත් දිගින් දිගට දිගින් දිගට පැවතෙමින් ඒ කෙලෙස් කිලේශ වට කම්ම වට විපාක වට වශයෙන් සංසාරේ පැවතීම සිදු වෙනවා. ඒක නිසා භාවනාවෙන් අන්තිම ප්‍රනීතම අවස්ථාව හොඳටම ඉදurang ප්‍රනීත වෙච්ච අවස්ථාව එහෙම නැත්නම් සතිය හොඳටම තියුණු වෙච්ච අවස්ථාවේ පවා වැඩපිළිවෙල පටන් අරගන්නේ ස්පර්ශයේ කියන චිත්තක්ෂණේ පස්සේ චිත්තක්ෂණ මේ මෙහෙම අපි ධර්මයට දේශනා කරන මේ චිත්තක්ෂණ කියන ඒවා එහෙම හිතට අල්ලන්න පුළුවන් තරමේ සියුම් දේවල් නෙවෙයි තාමත්ම සියුම්. නමුත් මූල ධර්ම වශයෙන් මතයෙන්වත් අපිට තේරුම් ගන්න වෙනවා යමක් අපේ ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ ගැටිලා ඒ ගැටීම නිසා ඒක විඳින්න පුළුවන් මට්ටමකට පත් වුණාට පස්සේ තමයි ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ සංසාරයට සම්බන්ධ වෙන්නේ ඒක කෙලෙස් උපදවන්නේ එහෙම නැත්නම් අරමුණු කරලා ඒකෙන් නිවන් දකින්න පුළුවන් අය. ඒක නිසා ඒ ස්පර්ශ කරන හැම දෙයක්ම අපි විඳිනව නෙවෙයි. ස්පර්ශ කරන දේ බොහොම සුළු කොටසයි විඳින්නේ විශේෂයෙන්ම හිත ඇවිසිච්ච මනුස්සයා. අපි ඊයේ ඒකට කිට්ටු වෙන නිදර්ශනයක් කරගත්තා වේදනා චෛතසිකය පසපච්ච වේදනා කියන එක ගැන කියනකොට ඒ ධම්මදින්න රහත් මෙනින් වහන්සේගේ ඉදිරිපත් කිරීම සුඛ වේදනාවක් ආවොත් එනකොට පවතිනකොට සැප වශයෙන්ුත් ඒක ගෙවෙනකොට දුක් වශයෙන්ුත් ඒ දේ ඒ විදිහට මුලැමැදාග අපිට දැක ගන්න බැරි වෙන්නේ ඒ පිළිබඳව ඇති රාගානුසය ආශාව අපිව මෝහ කරන නිසායි අපිව වල්මත් කරන නිසා. ඒ වගේම දුක් වේදනාවක් ඇති වෙනවනම් ඇති වෙනකොට පවතිනකොට ඒක දුක් දින අතර ඒක නැති වෙනකොට සැප වෙන බවත් ඒකේ මුලැමැදාග අපිට ස්වාධීනව උදා මේ පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව බලන්න බැරි වෙන්නේ අර දුක් වේදනාව එනකොටම අපි ඒකට ද්වේෂ කරන නිසා නැත්නම් දෝසානුසය වැඩ කරනවා නුරුස්නා ගති පහල කරන නිසායි. ආය අභි අදුක්කම සුඛ වේදනා ගැන කතා කරනකොට ඒක ආවට තියෙන බව දන්නවනම් ඒක සැපක් වෙනවා. මම ඉන්නේ දැන් අදුක්කම සුඛය කියලා දැනගත්තන ඒක ඇත්තටම සත්පුරුෂයෙකුට හම්බෙන භාවනාවේ සුඛයක් වෙනවා. දන්නේ නැත්නම් ඒක දුකක් බවට පත් වෙන එක කම්මැලිකමක්, නීරසකමක්, පාළු ගතියක්, ඒකාකාරී ගතියක්, නිදිමත ගතියක්, හොඳු මාඳු ගතියක් අපේ සාමාන්‍ය සිංහලෙන් කියන කාලකන්ණි ගතියක් දැනෙනවා. මහා කාලකන්ණි මේ චිත්තක්ෂණ කැමති නැහැ. මොකද හේතුව ඒක අදුක්කම සුඛේ බව දන්නේ නැති නිසා. නමුත් මේක මේ විදිහට මේ දැක්කොත් සැපක් නොදැක්කොත් දුකක් වෙන්නක වෙන්න හේතුව මෙතන මේ අවිද්‍යා අන්ධකාරය නැත්නම් අවිජ්ජානුසේ වැඩ කරන නිසා. ඉතින් අපිට මේ අවිජ්ජානුසේ නැති කරගත්තොත් ඒක ලෙවලා අපි ඊයේ මතු කරගත්ත විදිහට සක්මන හරහා හෝ පරියංකයේදී මූල කර්මස්ථානයේ හරහා හෝ අර විඳින්න බැරි තැනට නැත්නම් මූල කර්මස්ථානය අරමුණු කරගන්න බැරි තැනට නිමිති ගන්න බැරි තැනට පත් වෙන වෙලාවේදී ආ මේකට තමයි මං එන්න ආවේ මේක දැක්ක එක සැපක් මේක අවදි වෙච්ච එක හොඳ දෙයක් කියලා ඒ ඒ ලබන්න පුළුවන් ඒ සැප ලැබුවොත් අපිට තේරෙන්න පුළුවන් <clears throat> මේ தത്വෙට අපි භවනා කරන්න ඉස්සරත් අනන්තවත් ඇවිල්ලා තියෙනවා. අපි නිතරම මේකේ ඉන්නවා හිටියට මොකද කවදාකවත් මේක මේ මධ්‍යම ප්‍රතිපදාවක්වත් එහෙම නැත්නම් මේකට අවදි වුණොත් මේක සැපයක් බවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒකට අපි අවිජ්ජා අනුසය කියලා කියනවා. ඉතින් දැන් භාවනාත් කරලා බණත් අහලා ධර්ම සාකච්ඡාත් කරලා කමඨහනු සුද්ධ කරලා කවදා හෝ ඒ අදුක්කම සුඛය Tamange හැබෑනි වහන බවටපත් කරගෙන එහිම හුදකලා බවටපත් වෙනකොට විවේකයටපත් වෙනකොට විශ්‍රාමයටපත් වෙනකොට ඒ මිනිස්සයා පරියංකේදී සක්මනේදීත් එදිනදා වැඩවලදීත් මේ ජීවිතයේ ලැබිය යුතු හුදකලා බවක් බුද්ධ විඳිනවා. විස්රාමයක් බුද්ධ විඳිනවා. විවේකයක් බුද්ධ විඳිනවා. නමුත් භාවනා නොකරපේකනයි කිසිම බුද්ධියක් ලබන්නේ නැහැ. මොකද හේතුව ඒකට එනකොටම නීරස වෙලා, කම්මැලි වෙලා, ඒකෙන් පැන යන්න යම් කිසි දේවල් කරන නිසා ඒ භාවනා කරන එක්කන ස්පර්ශ කරන භාවනා කරන එකනා විඳින මේ අදුක්කම සුඛය භාවනා නොකරන එකට ස්පර්ශ කරන්න බෑ. යාට තේරෙන්නේ නැහැ ඒක වැඩ ගන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සැප දුක් අදුක්කම සුඛ කියන මේ විඳීම් ශේෂ්ත්‍රය ගත්තත් භාවනා නොකරන එකන අධික සැප හොයන්නයි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අධික දුක් හම්බෙච්චාම පපුව අද්දෙක් ගහගෙන අඬනවා. නමුත් අදුක්කම සුඛ වේදනාව කොච්චර හිටියත් ස්පර්ශ කරන්නේ නැහැ. එනත ස්පර්ශය විඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරලා බලලා හොඳට විස්රාමයේ තේරුම් ගත්ත එක්කනා දැනගත්තොත් අපි භාවනා කරත් නැතත් සැප දුක් දෙක ඊටාම චුට්ටයි අපේ ජීවිතේ තියෙන අපි 100ට 80ක් 90ක් වෙන්නේ අදුක්කම සුඛේ කියලා. ඒ අදුක්කම සුඛේ අපිට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ කියන අපිට විඳින්න බෑ. ඒ නිසා ඒක අපෙන් ඉබේම ගිලිහිලා යන දෙයක්. ඒක නිසා භාවනා කරනකොට ස්පර්ශ වෙනවා. හොඳට හිත සියුම් කෙරුවට පස්සේ හිත සියුම් කෙරුවන්ට ස්පර්ශ කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කියන්න වෙන්නේ මේ ජීවිතේ අපි ස්පර්ශ කරන හැම දෙයක්ම අපි විඳිනව නෙවෙයි. විඳින්න නම් සතිය සහ සමාධිය කියන ධර්ම හොඳටම සූක්ෂම කරගන්න. හොඳටම ලෑස්තිලා යන්න ඕනේ. හොඳටම ඇසුවිරු තැන් ඥාන තියෙන්න ඕනේ. එතකොට විතරක් මේ අදුක්කම සුඛ වේදනාව දැනගෙන එයින් ජීවිතයට ආධ්‍යාත්මික ලොකු කලෙලියක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සතියෙන් අපි කරන්නේ හැකි තාක් කරා පැමිණෙන Taman වෙත පැමිණෙන ආපాతගත වෙන හැම දෙෙම වෙනතට වඩා එළඹ සිටි සිහියෙන් සියල්ලම බුද්ධ විඳින්න හදන එක. සියල්ලම විඳිනවා. වේදනය කරන්න උත්සාහ කරන එකයි. අන්නේම කරන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේ මේ විදිහට භාවනා ජීවිතයකට නැත්නම් අපේ දැන නොදැන අප කරන්නේ අපි කරන්නේ හැම වෙලාවෙම සැප සොයාගෙන යන ගමනක තියෙන්නේ. සැප පමණක් තිබිය යුතුයි කියන මහා මුලා ගමනක යන්නේ. ඒ නිසා අපිට මේ මුලාවේ කොච්චර එතන එතනම නරක ආනිස ආධිනව පෙන්වනද කියනවනම් අප කරන සෑම සැපසොයන ගමනක්ම කෙලවර වෙන්නේ දුකකි. නමුත් මේ සැප දුක දෙකේ දඟල දඟල හිටියට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව හෝ ජීවිතයේ මේ ආධ්‍යාත්මය තියෙන්නේ මැද පිළිවෙතේ කියලා දන්නෙත් නැහැ තිබුණට අහුවෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරලා කරලා කරලා තේරීමකින් බේරීමකින් තුර එන සැප වේදනාවත් දුක් වේදනාවත් හැකිනම් අදුක්කම සුඛ වේදනාවත් මේ මුල මේ මැද මේ අග වශයෙන් බලන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ලැබෙන ලාභය තමයි නොදැන හිටියොත් සෑම වේදනාවක් හරහම තණ්හාව පහළ වෙන බවත් දැනගෙන හිටියොත් වේදනාව හරහා ප්‍රඥාව පහළ වෙන බවත් කියන එක තමයි මෙතන තියෙන මේ භාවනාවේ කඩන්න හදන ගැම්ම. ඒ නිසා ওই මහසීසායඩෝගේ මහසී ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමයේ ලෝකේ විශේෂම බුර්මේ 40 ගණන් වල දිනුනෙන්ට ඉස්සෙල්ලා මුරේ ප්‍රසිද්ධව තිබුණේ මොග්ගුක් භාවනා ක්‍රමය. ඉතින් මොග්ගුක් සෑඩෝ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් විදිහට දැනටත් සලකනවා. ඒ භාවනා මධ්‍යස්ථාන දැනටත් බුරුමේ 300කට 400කට වැඩි තියෙනවා. දැනට උනත් රජයේ උසස්ම නිලධාරීන් සියලුම දෙනා මොග්ගුක් භාවනා ක්‍රමෙන් දියුණු වෙච්චා. ඒ නිසා ඒ ආයත නිකන් බුරුම රටේ කතාවක් තියෙනවා මොග්ගුක් භාවනා ක්‍රමය කරන්න බුරුමෙට යනවනම් වීසා ගන්න ලේසි කියලා. ඒ තරම් මේ මිනිස්සු ආවල් තැන්න යන්නේ කියලා ඒ ඒ තැනක ඇඩ්‍රස් එක දැම්මත් ඒ රටේ මිනිස්සු සලකනවා. මොකද ඒක හොඳටම තහවුරු වෙලා තිබිලා තියෙනවා. ඒ භාවනා ක්‍රමේ තනි කරම පදනම් වෙලා තියෙන පටිච්චසමුප්පාදේ. හරි ලස්සනට බුද්ධම විදිහට ඒ අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන කේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. සුතමේ ඥාන වශයෙන් කියලා දීලා කියනවා මේක <coughs> පුරුක් 12ක් සහිත දන්වලක් නම් මේ දන්වලේ බුරුළුම පුරුක තමයි කඩන්න පුළුවන් තැන තමයි වේදනාපච්චය තණ්හා කියන තැන. කොහොමද කඩන්නේ? වේදනාපච්චය තණ්හා වෙන්න දෙ නැතුව වේදනාපච්චය පඤ්ඤා කරන්න ඕනේ. එනේන වේදනාවක් පිළිබඳ අවදියෙන් ඉන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් සැප වේදනාවක් ආවත් ඒකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. දුක් වේදනාවක් ආවත් මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් ආවත් ඒකේ මුල මැද අග දකින්න මිස සැපට ආසාව දුකට තරව සහ අදුක්කම සුඛයට ඇති නොදැනුවත්කම ඉබේම එන්න දෙන්නේ අපේ චිත්ත ප්‍රවාහයට එනකොටම සැප වේදනාවයි දුක වේදනාවයි සමසේ සලකනවා ඒකට මේ අෂ්ටලෝක ධර්මයේ සැප දුක් දෙකේ නොසැලෙන ගතිය කියලා අපේ සරුවචන් වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්මතාවය අවශ්‍යයි. මේ දෙක පිළිබඳව යම් වෙලාවක සැප වේදනාව සහ දුක් වේදනාව පිළිබඳ සමසිතින් නොසැලෙන සිතින් බලන කෙනාට පමණමයි මේ අපේ දවසක් අපේ පරියන්කයක් සැප හා දුක හරහා විස්තර කරන්න පුළුවන් වෙන ඉතාම ඩිංගිත් අයුඟක් වෙලාට හිත තියෙන අදුක්කම සුඛේ. නමුත් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ විඳින්න බෑ අපි ඒකට ලෑස්ති වෙලා ගියේ නැත්තම්. ආන්න මේ මෙන්න මෙතන මේ සැපට ඇලීම සහ දුකට ගැටීම කියන දෙක ඇබ්බැහියට වෙන දෙයක් අපේ යන්ත්‍රය දුවන්නේ ඒ තාලෙටයි ඒක නිසා දුකක් සැපක් එනකොටම සැප වේදනාව බලන මුනත වටිනාකම වශයෙන් සැප බලන ගමන් ඒක යට තියෙන ඒ සඳහා ඇති ආකර්ෂණයත් දුක් වේදනාවක් එනකොටම ඒ වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන ගමන් ඒ කෙරෙහි ඇති නුරුස්නා ගතිය ඒ කෙරෙහි ඇත්තා වූ ද්වේෂයත් දැක ගන්නවා කියන එක වේදනාව පිළිබඳව කරන භාවනාව ඊටම වැදගත් තමයි මේක සර්වඥාන්සේ සල්ල සූත්‍රය අපි සාකච්ඡා කරපු විදිහට වේදනාවක් එනකොට ඒ වේදනාව මතට තවත් අර්ථකතන දාන්න යන්න එපා සැපට කැමැත්ත සහ දුකට අකමැත්ත එන්නකොටම අල්ලන්න පුළුවන් නම් සැපත් ඇවිල්ලා යනවා දුකත් ඇවිල්ලා යනවා එතකොට අදුක්කම සුඛ වේදනාව ඒ හැම සැපකින් දුකකට මාරු වෙන තැනකදීම දුකකින් සැපට මාරු වෙන තැනකදීම අදුක්කම සුඛය හරහා තමයි යන්නේ මේක හරියට ඔර්ලෝසු බට්ටෙක් කරකවනකොට වැඩ කරනකොට වගේ ඔර්ලෝසු බට්ටා සාමාන්‍යයෙන් බලනකොට එක කෙලවරට ගිහලා නිකන් නතර වෙන්න වගේ ඉඳලා ආයෙ පාත් වෙනවා පාතල අනික් කෙලවරටම විශ් වෙනවා. විශේෂ අනික් කෙලවරට ගිහිල්ලා නතර වෙන්න වගේ ඉඳලා මේ කෙලවරට විශ් වෙනවා. ඉතින් ඒ නිසා ආසාවෙන් බලන්න හිටියොත් ඒ ඔඩ්ලෝසු බට්ටා ඒක කෙලවරට ගිහිල්ලා සමතුලිත තැනකට ඇවිල්ලා විශ්විච්ච වේගෙන් එතන එක චිත්තක්ෂණයක් නතර වෙලා ආයෙ වැටෙනවා. ඉතින් එහා කෙලවරට ගිහිලත් ඒ වගේම දෙයක් වෙනකොට මේකේ විචිත්‍ර තැන් දෙක වශයෙන් පේන්නේ අග්‍ර දෙක. නමුත් ඔඩ්ලෝසු වයින් නැති වුණොත් බට්ටා හිටින්නේ හරි මැද. නමුත් ගමනේ තියෙනකොට වැඩිම වේගය යන්නේ හරි මැද. නිසා ඉතාමත්ම වේගයෙන් මැද පව කරනවා කවදාකවත් බට්ට දිහා බලනකොට හිතෙන්න බෑ. මෙයා සමතුලිත වෙලා නතර වෙන තැන මැද ලකුණ කියලා පේන්නේ. මොකද ඒ තරම් වේගෙන් ඒ බට්ට ඉතින් මෙහාට යනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයේ සැපට සහ දුකට තියෙන අපේ මේ අබ්බැහිය නිසා සැපට ඇබ්බැහියයි දුකට විරුද්ධතාවය නිසා අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ මේ බට්ට නතර වුණොත් නතර වෙන්නේ අදුක්කම සුඛය කියලා. මෙතනදී තව මූලධර්ම වශයෙන් විසඳාගත යුතු ඒ වගේම වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඇයි මේ සැපත් දුකත් අදුක්කම සුඛ තුනත් කියන තුනම තියේදී සැපට කැමැත්ත නම් අපේ මේ අනායාසයෙන් සිදුවෙන වැඩේ දුකට අකමැත්ත නම් ඇයි මේ වේදනාපච්ච වේදනාව පස්සේ තණ්හාව පමණක් තියලා තියෙන්නේ ඇයි ද්වේෂය තියලා නැත්තේ කියලා ප්‍රශ්නයක් එනවා තණ්හා වේදනාවක් එනකොට සුඛ වේදනාව නම් තණ්හාව අපිට ඒක තේරෙනවා දුක් වේදනාවක් කරන තණ්හාව වෙන්න එපායි අදුක්කම සුඛ වේදනාවක් කරන අවිද්‍යාව තියෙන්න එපායි නමුත් සරුවචනාංශයේ මෙතන වේදනාපච්ච තණ්හා මේක පිළිබඳව පසුකාලීන ආචාර්යවරු විස්තර කරනවා ඒක හරීම මේ බොහොම සියුම් කාරණාවක් කිලි කරනවා එකේ. අපි හිතමු යම් අපිට සුඛයක් ආවේ ප්‍රියයන් හා එක්වීම නිසායි කියලා. අපි ප්‍රිය රූපයක්, ප්‍රිය රසක්, ගඳක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් සහ අපිට ඕනේ හොඳ අදහසක් මතුවෙනකොට අපි ඒකට ප්‍රිය කරනවා. ඒ නිසා මනාප දෙයක් එනකොට ඒ රාගානුසය වැඩ කරනවා. රාගානුසය සමානලාට ඒ අරමුණත් වහයලාගෙන රාගානුසය වැඩ කරනවා. එතකොට ද්වේෂ නරක අරමුණක් ආපුවාම අකමැති රූපය ස්තද්දයක් ගන්ධයක් රසයක් ආපුවාම එතන කොහෙද තණ්හාවක් වහල වෙන්නේ? එතන ඇත්තටම පහළ වෙන්නේ ද්වේෂයක්. නමුත් මේ ද්වේෂය පහළ වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් කෙරෙහි ඇති තදබල තණ්හාව නිසාමයි. නැත්තම් ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අප්‍රිය සංපයෝග දුක්ඛක් කියලා එකක් තියෙනවා. අපිට අප්‍රියන් හා එක්වන දුකක් තියෙනවා. ඒ දුකක් කියන වෙලාවට ඕනම වෙලාවක පාරිශ කළ බලන්න ඒ අප්‍රිය සංපයෝගයේ ඒ කියන්නේ අමිහිරි රූපය සද්දයක් ගන්ධයක් රසයක් එනකොට අපි ඒකට වෛර කරන්නේ අපි ඊට ඉස්සෙල්ලා මීට වඩා හොඳ එකක් දැකලා තියෙන නිසා. අපි ඒක ලබා ගන්න මේක බාධා කරන නිසා මේකට වෛර කරනවා. ඒක නිසා නරක අපි කියන දුක් වේදනාවක් එනකොට දුක් වේදනාව පිළිබඳව එන වෛරය කවදාකවත් ඊට වඩා සැපයක් පිළිබඳ ආශාවක් නැති කෙනෙකුට කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා පුංචි ළමයෙකුට ඒ වගේ නරක රූපය සද්දයක් ගන්ධයක් රසයක් වැදුනට එයාට ඊට වැඩිය හොඳ දෙයක් පිළිබඳ හැඟීමක් එන්නේ නැති නිසා ඒ හය හතර තේරෙන කෙනෙකුට තරම් තරහ යන ගතියක් එන්නේ නැහැ. ඒක නිසා හොඳට බලන්න ඕනේ අපි යම් කිසි දෙයකට අකමැත්තක් දක්වනවා අපි තියනවා මේ දත් බෙහෙත් අරගමු. දත් බෙහෙත් සුපර් මාකට් එකට ගියාම ගොඩක් දේවල් තියෙනවා. මම කියනවා කෙනෙකුට කියලා මංගනුවේ දත් එකක් දත් බෙහෙත් එකක් ගේන්න. ඒ ගේන එක හොඳ නැහැ. හොඳ නැති වෙන්න හේතුව මොකද මම දන්න මේට හොඳ එකක් තියෙනවා පාවිච්චි කරලා තියෙනවා ඒක මෙයා මට ගෙනත් දුන්නේ නැහැ කියලා තරහ වෙනවා මිසක්ක සුපර් මාකට් එකේ තියෙන දත් බේජ් ಜಾති බන හැංගීමක් මට නැත්තම් කවදාකවත් මට තරහ යන්නේ මට එනන් දෙන දේ මම බාර ඒක නිසා තරහට නරක දෙයට දුක් වේදනාවට එන තරහ හැම වෙලාවෙම ඊට වැඩිය හොඳ දෙයක් පිළිබඳව ඇති ආසාවෙන් හේවණලක් වශයෙන් මේපත් වෙනවා ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක පශ්චාත්තාපයකට කම්මැලිකමකට නීරසකමකට ඒකාකාරීකමකට තනි වෙච්ච පාළු ගතියකටපත් වුණා නම් අපි ඒ චිත්තක්ෂණයට දෙස් දෙන්නේ ඊට වඩා හොඳ එකක් ලබා ගැනීමේ අදහසෙන්. ඒ නිසා අපි හැම වෙලාවෙදීම වර්තමාන මොහොතට ද්වේෂ කරනවා අතීතයට සහ අනාගතයට ප්‍රිය කරනවා විශේෂයෙන්ම අනාගතයට සැලසුම් කරනවා මේ වගේ කාලකන්ණි පාළු කතියක් නෙවෙයිවා මට මේට වැඩිය හොඟක් සැප පහසු ඇති මේ දේවල් ලැබේවා කියලා වර්තමාන මොහොතේ තියෙන द्वේෂය තමයි අනාගත සැලසුම් කරන්න එහෙම නැත්නම් අනාගතයේ හොඳ දෙයක් ලබන්න අපිට සැලසුම් කිරීමේ මූල ජවය ලබා ඒකෙදි අනාගත සැලසුම් කිරීම හොඳ දෙයක් ප්‍රගතිශීලී දෙයක් නිර්මාණශීලී දෙයක් කියලා අපි සමාජ මට්ටමක් හදාන හිටියට මේ වර්තමාන මොහොතේ තියෙන द्वේෂය කවදාකවත් එලි දක්වන්න අපිට බෑ. අපි දකින්නේ අපි අපි සම්ලෝක මේ ධර්ම එහෙම නැත්නම් ලෝකීය ඥාන හැදිලා තියෙන්නේ නව නිර්මාණයට අපි තෑගි දෙනවා හැම දේ දුන්නත් මේ වර්තමානයේ තියෙන द्वේෂය නැත්තම් කවදාකවත් නව නිර්මාණයක් එන්න බෑ කියන පරම සත්‍ය අපි යට කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා භව තණ්හාව හා විභව තණ්හා විස්තර කරනකොට මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තණ්හාවනේ මේ අද වේදනාපච්ච තණ්හා කියන කාරණාව ගත්තාම මේක සරුවචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේක මේ කියන අපි මේ විස්තර කරන්න හදන පෙත දිගේ ගිහිල්ලා බැලුවොත් කාම තණ්හාව කියලා කියන්නේ Tamange ඉඳුරම් පිනවීම. ඇහැට රූප, කනට ශබ්ද, ගන්ධ රස පහස වශයෙන් මේ මොහොතේ තමන්ගේ ඉඳුරන්ට දක්වන ඉඳුරන් පිනවීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ කාම භෝගී රූප ශබ්ද ගන්ධ රස දේවල් වලට කියනවා කාම ගුණ කියලා. ඒකට ඇති ආසාර ආසාර කියනවා කාම රාගය කියලා. නැත්නම් කාම තණ්හා කියලා. නමුත් මේ මම මේ මොහොතේ විඳින සැප මට හෙටත් ලැබෙනවා නම් මේ තන විතරක් මේ gedara ගියාමත් ලැබෙනවා නම් මම විතරක් නෙවෙයි මගේ අයටත් ලැබෙනවා නම් දරුවන්වත් අම්මරත් තාතරත් නෑදෑයින්වත් ඒකට කියනවා භව තණ්හාව කියලා. ඒ කියන්නේ තමන්ගේ මේ මොහොතේ ලබන කාම ඉදurang පිනවීම නෙවෙයි. ඒක අගය කරලා ඒ දේ ඊගාව චිත්තක්ෂණෙත් උන්. මේක මං යණ යන තැනත් ඕනේ. මගේ යාළුවන්ටත් ඕනේ. මගේ නෑයින්ටත් ඕනේ. මගේ හිත මිත්‍ර සියලු දෙනාටම ලැබෙන්න ඕනේ කියලා මේ ලැබූ කාම තණ්හාවම පැතිරි ඉතිරි යamak භවයේ පුරාම පැතිරි යamak වෙනකොට තමන්ගේ කාම තණ්හාවෙන් ලබන යම් ආස්වාදයක් කරන ඒක පාවා දීලා හෝ Tamanට ලැබෙන ඒ විවේකයේ හෝ රූප ශබ්ද ගන්ධ රස පාවා දීලා හෝ මගේ අයට ඇති කිරීම සඳහා මනුස්සයා උත්සාහ කරනවා. එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ සැප නොවිඳ ඉදිරි චිත්තක්ෂණයේ සැප ලබන්න, හෙට සැප ලබන්න, ලබන අවුරුද්ද සැප ලබන්න අපි වෙහෙස වෙනවා. එහෙම නැත්නම් මෙතන තියෙන දෙක gedara ගියමත් හම්බෙන්න උත්සාහ කරනවා. නමුත් අර තමා වශයෙන් තමන්ගේ ඉදurang පිනවීම බොහොම සීමිත සම්පත් ප්‍රදේශයකින් කරන්න පුළුවන්. ඉන්ද්‍රයන් ටිකට වෙන දේ. නමුත් මගේ අයට දෙන්න ගියාම වෙන තැනකටත් වෙන වෙලාවටත් දෙන්න ගියාම මේක විශාල ව්‍යාපාරයක් වෙනවා. නමුත් අපිට තියෙන සීමිත සම්පත් වලින් මේක ලබා ගන්න බැරි වෙනවා. එතකොට මේ Taman ඒ දියත් කරපු ඒ මේවා මගේ අයටත් ඕනේ, නෑදෑයින්ටත් ඕනේ, කිට්ටුවන්තිටත් ඕනේ. ඒ සඳහා Tamanගෙත් විවිධකේ පාවා දීලා වැඩපිළිවෙලක් කරගෙන යනකොට කවුරු හරි විරුද්ධ වුණොත් අනිවාර්යෙන්ම මරන අනිවාර්යෙන්ම ද්වේෂ කරනවා අනිවාර්යෙන්ම විනාශ කරන ධර්මත ආසාවම ද්වේෂක් බාටපත් වෙලා විභව තණ්හා කියන්නේ නාස්තික දෙයක් Tamanට විරුද්ධ වෙන දේ විනාශ කරන්න බැන්නම් Taman සියදී විනාශ කරනවා Taman වහ කරනවා ඒ තරමටම කාම තණ්හාවෙන් ඉතිරි පැතිරියාමක් නම් භව තණ්හාව කියලා කියන්නේ භව තණ්හාවට කවුරු හරි විරුද්ධ වුණොත් සිංහල බුද්ධ ආගමට අත තියන්න ගත්තොත් එහෙනම් ඉවරයි එහෙනම් තමන් නිවන් දැකලා පැත්තක තියේදී කඩු ගන්නවා ඉදිරියට යන තරම් යන නිසා තණ්හාම වුණාට කාම භව තණ්හා ඉඳලා විභව තණ්හාට යනකොට භව තණ්හාව කියලා කියන්නේ ආශාව සම්පූර්ණ කිරීම විභව තණ්හාව කියලා කියන්නේ ඒකට විරුද්ධව නැගී හිටින අය ඕනම කෙනෙක් විනාශ කරන නැත්නම් තමයි විනාශ කරගන්නේ. අන්න ඒ වගේ තමයි අපිට වේදනාවක් ආපුවාම නරක රූපයක් නරක සද්දයක් නරක අරමුණක් ආපුවාම ඊට වඩා හොඳ එකක් පිළිබඳ අපේක්ෂාවක් තියෙන නිසා ඊට වඩා හොඳ එකක් මවන්නේකට ලැබිය යුතුයි කියන නිසා අර ලැබිච්ච එකට ද්වේෂ කරනවා. ඒ ද්වේෂය නිසා දුක් වේදනාවක් ආවත් අපි ඊට වඩා තියෙන සැප වේදනාවකට ආශාව නිසායි දුක් වේදනාව අපිට දුකක් වෙන්නේ කියන පදනමෙන් දුක් වේදනාවක් ආවත් තණ්හාමයි ක්‍රියාත්මක කරන්නේ සැප වේදනාවක් ආවත් තණ්හාමයි ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා සරුවචන් වහන්සේ සංසාර දුකට නැත්තම් දුකට ප්‍රධාන හේතුව පෙන්වනකොට එකම හේතුවක් පෙන්ලා තියෙන්නේ තණ්හාව පමණයි. ඉතින් ඒක නිසා මේ කරන ප්‍රදේශයේ මේ ඊටාම ප්‍රියවන්තව මේ වැඩේ කරගෙන යනවා. නමුත් බැරි වෙච්ච එක වෙලාවක මේ ආසාව එක පාරට ද්වේෂයක් බවට මාරු වෙන එක මොනම විදියකින්වත් තර්ක මනසකට අල්ලන්න බෑ. ඒක හරීම ඊටාමත්ම සූක්ෂමයි. ඒක නිසා බටහිර මානසික විද්‍යාවේදී මේක අල්ලගන්න ගොඩාක් කල් ගියා. බටහිර මානසික විද්‍යාව දිගටම කිව්වා මේ සියල්ල මිනිස්සයා මෙහෙවන්නේ ආසාව නිසායි කියලා. බුදුරජාණන්සේ කියප එකම කිව්වා. තණ්හාව නිසා ශෝකේ ජනනය වෙනවා කිව්වේ නෑ. තණ්හාව නිසා මිනිස්සයා මේ මෙහෙවීම ඔක්කොම කරන තණ්හාව නිසායි කියලා. ඉතින් එහෙව් එක්කන සීදීනස ගන්න කොහොමද? එහෙව් එක්කන මේ තව කෙනෙක් තණ්හාව තියෙනවා මරන්න යන්නේ කොහොමද කියලා බැලුවොත් තමන් කරගෙන යන වැඩපිළිවෙලට විරුද්ධ භාවයක් ඇති වුණොත් එක්කෝ ඒ විරුද්ධ බාහිර බලවේගය හෝ තමන් විනාශ කරගන්න මට්ටමට යනවා. ඉතින් ඒ භව තණ්හාව ඉඳලා විභව තණ්හාවට මේ මාරු වෙන තැන හරීම සූක්ෂමයි. ඒක හරි අමාරුයි සමාජයක දකින්න. ඒක හරි අමාරුයි තව කෙනෙක්ගේ දකින්න. හුඟක් සැලකිලිමත් වුණොත් Taman තුල දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කරුණාව කරුණා කියලා තව කෙනෙක් කෙරෙහි ඇති අනුකම්පාව. ඒ අනුකම්පාවෙන් වැඩ කරගෙන යනකොට දැනට තියෙන වෛද්‍ය විද්‍යාව එකක් තමයි ලෙඩා ඇද්දෙනවා. දිගටම ලෙඩා ඔක්සිජන් වලින් වැඩ කරන්නේ අයන් හાર્ට් එකෙන් වැඩ කරන්නේ ඇදී ඇදී යනකොට වෛද්‍ය විද්‍යාවට තීන්දුව කරන්න වෙනවා ජීවිතේ විල කරන්න. ඒ කියන්නේ යුතනීෂා වලට ගියාට පස්සේ නතර කරන්න වෙනවා. ඒ නතර කරන්න යනකොට ඒ අනුකම්පා කරපු මණ්ඩලයටම තීන්දුව කරන්න වෙනවා අග්ගක ගලවන්න. එහෙම නැත්නම් ලෙඩා නැති කරන්න. එතකොට අනුකම්පාව එක තැනකදී ඒ ඒ පණාදින එක නදියා බලාන ඉන්න බැරි ගතියකටපත් වෙලා මරලා දාන ධර්මයට යනවා. ඒක නිසා ඔය බයිචි විද්‍යාව ඔතෙන් එන්නේ ඉස්සලා අටුවා වෙලියලා තියුණා කරුණාව නැත්තම් අනුකම්පාවේ හොඳට සතිය අහුනේ නැත්තම් ඒක පාඩම තම අනුකම්පා කරන එක මරන්න පුළුවන් තරමට Tamanටම හිතේ ද්වේෂය එන්න ඉඩ තියෙනවා කිය. ඒ නිසා කරුණාවේ මෛත්‍රිය රාගයට වැටෙන බවත් කරුණාව වැරදියට පාවිච්චි කරුවොත් ඒ තමන් කරුණා කරන අරමුණට ද්වේෂ කරන බවටත් ඒ දෙකටම ආදීනව දෙකක් තියෙනවා. ඒක නිසා ඒවැනි භාවනා කරනකොට ප්‍රයෝජනෙ සලකලා කරනවා මිස තිබුණ පළියට කරන්න යන්න නරකයි. ඒක මේ මේ මේ කතාවේ නිකන් මේ සාමාන්‍ය බුද්ධි උද මේ බෞසුත භාවයේ සඳහා කියන එකක් මිසක මේකට සම්බන්ධ නැහැ. කෙසේ නමුත් මේ වේදනාවක් එනකොට සුඛ වේදනාවේ දුක් වේදනාවේ අදුක්කම සුඛ වේදනාවේ හැම දෙෙදිම තණ්හා හේවණල්ල තමයි හැම වෙලාවෙදීම සංසාරයට බැඳිලා තියෙන්නේ නැත්නම් දුක ඇතිකරන්න හේතු වෙලා තියෙන්නේ මේක අටුවාචාරින් වහන්සේලා විශේෂයෙන්ම බුද්ධඝෝසාචාරින් වහන්සේ කියනවා දුක පිළිබඳ ඇති සැප පිළිබඳ ඇති ආශාව ඉෂ්ට කිරීමට අපි ඉෂ්ට කිරීමේ අපේ ප්‍රයත්න ඉෂ්ට කිරීමේ අපේ වැඩපිළිවෙල අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා කියන්නේ. සැප ලැබීම සඳහා ඇති ආශාව, ජීවිතේ සැප ලබාගන්නට ඇති ආශාව අවිද්‍යා ස්වරූපයෙන් පෙනී හිටිනවා. දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි තෘෂ්ණා කරනවා කියන්නේ. අපිට දුකක දුක පිළිබඳව අපි පුදුමාකාර විදිහේ තෘෂ්ණාවක් තියෙනවා. තමන් දුක් විඳින කෙනෙක් බවට කියාපාන්න අනුන්ගේ අනුකම්පාව ලබා ගැනීමට පෙ නානා ප්‍රකාර කෝලම් කරනවා. අපි දන්නවා බාහිරට කියලා ඇති වැඩක් නැහැ කියලා. ඒ නිසා දුක පිළිබඳ ඇති අවිද්‍යාවක් අපි ළඟ තියෙනවා. ඒකට තෘෂ්ණා කරනවා. කල යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ නෙමෙයි අපි කරන්නේ. අපිට දුකක් ආපම අපි අනුන්ට කියාපාන්න හදනවා. කියාපැමින් අනුකම්පාවක් ලබාගෙන ආයසරයක් මම ආයනේ දිනු කරගන්න හදනවා. ආයසරයක් තෘෂ්ණා දිනු කරන්න හදනවා. ආයසරයක් තණ්හා වඩනවා. ඉතින් ඒක නිසා වේදනාවක් එනකොට මේ වේදනාව හරහා භාවිත මනසක් තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම තෘෂ්ණාව පහළ වෙනවා. භාවිත මනසක් තියෙන කෙනෙක් මේ වේදනාවේ වැඩ කරන යාන්ත්‍රණය දැනගෙන තණ්හාවක් ඇති නොවන විදිහට වේදනාව පිළිබඳ ප්‍රඥාවක් පහළ කරගත්තොත් මේ පුරුකෙදී ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක තමයි දුක්ඛ සත්‍ය දෙවෙනි එක සමුදය සත්‍ය සමුදය සත්‍ය වෙලා තියෙන තෘෂ්ණාව තෘෂ්ණා පිළිබඳ අවබෝධය තෘෂ්ණා පිළිබඳව මුලැමැදාග දැක ගැනීම මේ විපස්සනා විදි කරන ප්‍රධානම අපි එල්ල කරලා තියෙන එකට තමයි. ඉතින් මේ තෘෂ්ණාව නිසා තෘෂ්ණාව මූල හේතුවක් වෙලා අර එදා ප්‍රශ්නයක් මම පස්සට දාපේක මම මේ වෙලාව ඉස්සරහට ගන්න කැමති හතර ආකාරයෙන් අපේ සංසාරේ වැඩෙන ආහාර එකතු වෙනවා. ඒ සංසාරේ වැඩෙන්න ගන්න ආහාර જાති හතරටම ආසන කාරණා තෘෂ්ණාව. නමුත් ඒව දිහා බලනකොට ඒව අපි හිතලා කරන තෘෂ්ණාවක් නෙවෙයි. නමුත් අර කියන විදිහේ බොහෝම වංජනික තාලවල වලට ෂට ගති වලට අපි ඒව තෘෂ්ණා කරගෙන තියෙනවා. ඒ හතරාකාර ආහාර පෙන්වනකොට සරුවචන් වහන්සේ පෙන්ලා තියෙන්නේ කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඒකෙන් අපි කබලින්කාර ආහාර කියන එකෙන් ගන්න තියෙන්නේ රූප ද්‍රව්‍ය කියලා. ඕජාව වශයෙන් අපි ලබන අපි කන කෑම කියලා ගන්න පුළුවන් කැබලිකොට හපා කන ආහාර. ඒ කබලින්කාර ආහාර ගත්තාම අපි දන්නවා ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා සබ්බේ සත්තා ආහාර අට්ඨිචිකා කියලා ආහාර පිළිබඳව පරම සත්‍යයක් බුදුහමෝ දේශනා කරලා තිනවා කුමාර පඤ්ඤාවල අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඒක නාමකින් එක නම් කිම. එතකොට ඒ සෝපාක කියලා කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිතික. සියලුම සත්වය ආහාරය මත රැඳලා තියෙනවා. ඒ නිසා ආහාරයට අපි නැතුව බෑ. නමුත් පෘථග්ජනයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි කොතනද නතර කරන්න කියලා දන්නේ. කාගෙන කාගෙන කාගෙන ගියාට පස්සේ අන්තිමට මේ අද තියෙන ලෙඩ සේරම කැම නැති නිසා ආපුවා නෙමෙයි කැම වැඩිකම ආපුවා. කැමනැතික මේ රෙඩ් රෝග එකක් තියෙනවා. ඒක දකුණු අප්‍රිකාවේ පැත්තේ ඒ වසන වේ කියන දුර්භික්ෂේ. ඒක නෙවෙයි ලෝකේ පුරාම තියෙන අද කැම වැඩිකම. මේක නිසා ඔය අපේ ප්‍රොෆෙසර් ලීඩි සිලා පොතක් ලිව්වා දිවෙන් සිය දිනස ගැනීම කියලා. මේ දිව පිනවන්න යාම නිසා වහබිලන එක සැරේ මැරෙනවා මේක ටික ටික මැරෙනවා. හොඳට ඕම දන්නවා මේක හොඳ නැහැ කියලා ජීවෙන් ජීවිතය නසා ගැනීම කියලා මේක ਸਰුවචනාංශයේ මේක පිළිබඳව පුදුමාකාර විදිහට ජන විඥාණයටත් කරුණු කියලා තියෙනවා. මේක සාමාන්‍ය ලෝකෙටත් යෝගාවචරයටත් කියලා තියෙනවා. ඒ වගේම මේ කබලින්කාර ආහාර මාර්ගයෙන් සංසාරේ වැඩෙන හැටි විස්තර කරලා තියෙනවා. මේ නිසාම යෝග ජීවිතයට යනකොට තුන් වේල දෙවේලට අඩු කරන්න කියලා කියනවා නැත්නම් උදිවරිය පමණක් ආහාර ගන්නයි කියලා කියනවා. මේක හරි අමාරුයි ඒ බටේට වගේ රටක කියලා දෙන්න. මොකද කෑම දහස ළමයි ඉන්න හරියක් ඉන්නේ. ඉතින් මේ මිනිසුනි කිව්වොත් එimhe භාවනා කරන්න කියලා මේ උදේවල විතරක් කෑම ගනින් කියලා ඒ අර මේ ළඟදී මම පොතක් කියුවා. ඒකේ කියලා තියෙනවා මම හිතන්නේ සයිකියාට්‍රික් කෙනෙක් ලියන්නේ thinking slow and fast කියලා ඒ පොතේ නම තියෙන බොහොම ප්‍රසිද්ධ මිනිසෙක්. ඒකේ පළවෙනිම ඒක පොත් විවේචනයේ සඳහන් කරලා තියෙන්නේ එයා ගිහිල්ලා තමන්ගේ අවසාන අන්තිම කැමැති පත්‍රය ලියන්න හදනවා ලෝය කෙනෙක් ගාවට. ගියාට පස්සේ කියනවා මම යම් විදියකට මොලේ මැරිලා හදවත විතරක් තිබුණොත් කරුණාකරලා මාව මරලා දාන්න කියලා තීන්දුව කරන්නයි කියලා. මාව ඇද්දද්ද යන්න එපා. මොකද එහෙම නොවුනොත් එහෙම දැන් බටහිරේ අල්ලුයිම අවුලක් තියෙන මේ මරණය කියන එක. ඕස්ට්‍රේලියාවේ පමණක් මරණයකට ලක්ෂ 15ක් යනවා අඩුම දැන්. ඕනම කෙනෙක් ගෙදර මැරුණොත් අනික් අයට ලක්ෂ 15ක් යනවා. ඒ තරමටම හදලා ඉවරයි. ඒ නිසා ඒ ගෙදර මනුස්සයා මැරෙනකොට මුළු පවුලත් මරාගෙනම තමයි මැරෙන්නේ. මොනම තාලකින්වත් ගොඩ එන්න බෑ. ඒ නිසා මේක නැති කරන්න සමහරු බොඩි එක දෙනවා මෙඩිකල් ෆැකල්ටි එකට নানা ප්‍රකාර දේවල් කරනවා ඊට පස්සේ මැරෙන වෙලාවේ අනිවාර්යයෙන්ම ස්පිරිතාලේ වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම යටතේ තියෙන්න ඕනේ එහෙම නැත්නම් ගෙදර මිනිසුන්ට නඩු දානවා මෑන්ස් ලෝටරින් කියලා ඒ නිසා මොන විදියෙන්වත් gedara තියන්න බෑ. ඊට පස්සේ ලෙඩාටත් අවශ්‍ය වෙලාවට යාට ඒ ලාස් ෆිල් එක ලියන්න ඕනේ. මන්න මේකයි මට වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකේ පළවෙනි ජවනිකාව පෙන්නනවා. එයා ගිහිල්ලා ලෙඩා කියනවා මේ මට මේක ලියන්න. එතකොට මේ ලෝය කියනවා ඕකේ තනි අදහසක් දැන්නේ ඔයා මොකද කියන්නේ heart එක මැරිලා brain එක පණ තිනවනම් කැමැතිද brain එක මැරිලා heart එක පණ තිනවනම් කැමැතිද කියලා. මෙයා කියනවා කොයි එකුණත් මම කැමති නෑ මැරෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා liver එකයි kidney එකයි lungs නෝ වැඩ කරන්නේ නෑ. ඒ ටික වැඩ කරනවා. දැන් මොකද කියන්නේ? බෑ මැරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අන්තිමට මෙයා කියලා කියනවා digestive system එක වැඩ කරනවා අනිත් වැඩ කරනවා. එහෙනම් තියන්නේ කියලා කරනවා. අඩු ගන්න කෝපි එකක්වත් බොන්න පුළුවන් කියලා. අනිත් ඔක්කොම බ්‍රේන් එක වැඩ කරන්නේ මැෂින් එකේ මට හැබැයි කණ්ඩ පුළුවන් නම් එහෙනම් මරන්න එපයි කියලා. හරි ලස්සනට පෙන්ලා තියලා තිනක නම් මැරෙන්න ගියත් අපි හෙට්ටු කරනකොට ඔතන තමයි හෙට්ටු කරන්න කියන්නේ. ඒක ඒක නිසාම සරුවචන් වහන්සේ මේ කබලින්කාර ආහාර මාර්ගයෙන් කබලිකාර ආහාර නිසාම අපි කියනවා survival of the fittest කියලා ඔය මේ බලවතා ජයගනි කියන කතාව වෙන වෙන මොකක්වත්ම නෙවෙයි. අපි මුළු පරිණාමයේම හැදිලාවිලා තියෙන්නේ මේ ආහාර සඳහා ස්වභාවික වර්ණය තුල. ඒ නිසා ඒකට තියෙන බන්ධනය එසේ මෙසේ එකක් නෙවෙයි. හැබැයි ඒක විතරක්ම නෙවෙයි සංසාරේ බැඳෙන්න නම් මේ කබලින්ක ආහාර තෘෂ්ණාව නිසා සම්බන්ධ වෙලා තියෙන ආකාරය විස්තර කරපු ශාස්ත්‍රුණාන්සලා දෙන්නයි හිටියේ මං හිතන්නේ හිටියන මහාවීර සහ බුදුරජාන් වහන්සේ ඒ දෙන්නම තාමත්ම රූක්ෂ ජීවිත කියන්නත් බෑ පුළුවන් තරම් අර පිරිමැස්මේ ප්‍රයෝජනේ සලකලා මේ ආහාර පාවිච්චි කිරීම පිළිබඳ කතා කරලා තියෙනවා ඒ මහාවීර බුදුජානසරත් එහාට ගිහිල්ලා හැම වෙලාවෙදීම වතුර පෙරනකොට වතුර බොනකොට කදාකවත් සතෙක් නොවන විදිහට ඊටාත්ම පෙරහංකඩකින් පෙරලා ඒක නම් සංඝයාටත් බුදුදහමස කියලා තියෙනවා මොනම විදියකින්වත් වෙන ජීවිතයක් හානි නොවන විදිහට ආහාර ගන්න ආහාර ගැනීමේදී පාත්‍රයක් පාවිච්චි කරන තහනම් අත් දෙකට පිටිපాత යන්න ඕනේ බිම දාගෙන වළඳන්න ඕනේ. ඒ සඳහා කිසිම සුඛෝභෝගීත්වයක් දෙන්න එපා. මොකද ආහාර නිසා මේ කෙලස් වැඩෙනවා. ඒ නිසා තනි වේල වළඳලා හුලංගෙන අතර කට ඇරගෙන අත් දෙක දිග ඇරගෙන කෙලස් ගෙවන් කිරීම සඳහා ක්‍රියා නොකර ඉන්න වගේ වැඩ කරලා තියෙනවා. බුදුරජාණන්සේ ඒකට හරි මැද පිළිලක් කරනක් තියෙනවා. ආහාර සඳහා තෘෂ්ණාව ඇති නොකිරීම සඳහා පිටක් පිටක් පාසා වළඳන වෙලාවේදී ඒක ප්‍රතිවේක්ෂා කර කර වළඳන්නේ කියලා මේ බත් පිට මම කන්නේ මොකටද කියලා. ඉතින් ඒක මේ සාමනීර වෙනකොට පැවිදි වෙනකොට ප්‍රත්‍යක්ෂ හතරක් බුදුහාමුදුර අපට කියලා දීලා තියෙනවා. සිවුර වළඳන වෙලාවේ, සිවුරක් අඳ ගන්න වෙලාවේදී, දානේ වළඳන වෙලාවේදී, සීනාසනයකට කොට වෙන වෙලාවේදී සහ බෙහෙත් පිළිකර පාවිච්චි කරනවා. චීවර පින්ඩ පාත සීනාසන ගිලානප්පත්‍ය කියලා. ඒකෙදී පින්ඩ පාතේදී පටිසංකායෝනිසෝ පින්ඩ පාතම් පටිසේවාමි. මම එලඹ සිටි හිනේ යුක්තව නැත්නම් ප්‍රඥාවෙන් යුක්තව මේ පින්ඩ පාතේ සේවනය කර මේක පින්ඩ පාතේ වඩින කොටත් පින්ඩ පාතේ බාර ගන්න කොටත් වළඳන කොටත් හැම කටයුත්තකදීම පටිසංකා යෝනිසෝ යෝනිසෝ පටිසංකා කියන එක අනිත් පැත්ත හරලා තියෙන්නේ නිකන් යෝනිසෝ මනස්කාරයෙන් යුක්තව වගේ නිවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය මම මේ පින්න පාද ගන්නේ Java පිනිස නෙවෙයි. නේව දවාය නේව නේව දවාය නමදාය මද මදේ වඩන්න නෙවෙයි. කාම මේ ඇෆ්‍රොඩීසියක් එහෙම නැත්නම් මේ කාමේ වඩන ආහාරයක් සඳහා නෙවෙයි. නේව දවාය නමදාය නමණ්ඩනාය මණ්ඩනාය කියලා කියන්නේ ඒ බොඩි බිල්ඩින් කරන කට්ටිය මසල්ස් වැඩෙන විදිහට ඒ මස්පිඩු දැක්වීම පිණිස කරන කැමවල જાතිනවා ඒ සඳහාත් නෙමෙයි. න විභූෂණාය මේ හැමේ චවි වර්ණේ වැඩි කරන්න වෛශ්‍යාවෘත්තන් තමන්ගේ වෛශ්‍ය වෘත්තිය සඳහා අංගපසංග පෙන්නගෙන කරන සෙල්ලමක් වගේ ශරීරයේ අනුන්ගේ හිත් තමන් කෙරේ අද ගන්නත් නෙමෙයි කියලා මේ කාරණා හතර සීපත් කරන්නයි කියලා කියනවා ආහාර ගන්නකොට. නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාව දේව හිමස කායස්ස තිතිය. මේ මගේ කය නඩත්තු කිරීම සඳහා පමණයි. උප්පන්නංච වේදනම් පටියංකා මේ බඩගිනි දුක පැමිණිච්ච එක නම් මේකෙන් නැති කරනවා අන්න නවංච වේදනම් උපාදාය අලුතෙන් මේ කැපත රෝගය කියලා කෑමෙන් ඇති කරන රෝග ඇති කිරීම සඳහා නෙමෙයි ඇති නොවීම පිණිස හරියට අවස්ථ වේලාවේදී කැම නතර කරනවා බ්‍රහ්මචර්යානුග්‍රහය බ්‍රහ්මචර්ය රැකීම සඳහා පමණයි මේ විදිහට දීර්ඝ ප්‍රතිවේක්ෂ වාක්‍යයක් බුදුජානක මතක් කරලා දීලා තිනවා ආහාර ගැනීමේදී මේ තෘෂ්ණාව ආහාර මතින් ඇති කරගෙන මේ ජීවිතයේ নানা নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති කර ගන්නවා සංසාරේ දික් වෙනවා. ඒ වාගේම ආර්යවංශ සූත්‍ර ප්‍රතිපදාවේදී බුදුජාන් වහන්සේ ඒ පින්ඩපාත මහාර්ය වංශයේදී දේශනා කරලා තියෙනවා පින්ඩපාතයක් වන්දන වෙලාවේදී පින්නපාතයක් ඇසුරු කරන වෙලාවේදී පුළුවන් තරම් ඒකයේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා කරපු විදිහට අලද්දාස චීවරන්න පරිතස්සති ලද්දාස චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජහපන්නෝ ආදීනව දසාවි නිස්සරණ පන්නෝ පරිවුඤ්ජති. Tamanට මනාප පින්නපාතෙන් නොලබුණයි කියලා හිත තමනාප කරගන්නත් එපා. නොදමනාප රුචි කැමැති ආකාරයේ පින්නපාතයක් ලැබුණයි කියලා ඒකට රසගීදයක් ඇති කරගෙන මට විතරයි ඒක ලැබුණේ අනිත් එකකට ලැබුණ නැහැ කියන විදිහේ මාන්නකාරකමක් ඇති කරන ගන්න එපා මේක හුදු නිස්සරණාධ්‍යාසයෙන් පාවිච්චි කරන්නයි කියලා. ඒ වගේම Taman ඒ විදිහට පින්නපාතේ පිළිබඳ හැසිරිය යුතු ආකාරය එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා පින්නපාතේ වළඳන Taman දැනගෙන එහෙම දන්නේ නැතුව කෑදරකමට කන කෙනෙක් දැකලා ඒක නා පහත් කරලා හිතන්න යන්නත් එපයි කියලා තියෙනවා. Taman උසස් කරලා හිතන්න යන්නත් එපයි කියලා තියෙනවා. ඒක මම හිතනවා ඉතාමත්ම අමාරු දෙයක්. Taman මේ පින්නපාතේ වෙනුවෙන් කබලින්කාර ආහාර වෙනුවෙන් හරියට පිළිපැදිය යුතු ආකාර දැනගෙන ඒක නොදන්න කෙනෙක් කැමට ගිජු කෙනෙක් දැකලා නේව අත්තුක්කං සේතිනෝ පරමම්බේති මම නම් මේක හරියට සාත්‍යය දන්නවා යා දන්නේ කියලා නිකමටවත් තාරාතිරමක් ඇති කරන්න එපයි කියලා. අන්නේ විදිහට ආහාර සම්බන්ධව නැත්නම් ආහාරය නිසා ඇති වෙන්න පුළුවන් තණ්හාව සම්බන්ධයෙන් පුදුමාකාර නීති පද්ධතියක් වැටකඩලු බැඳිල්ලක් විශේෂයෙන්ම උපසම්පදා සීලයට යනකොට නැත්නම් සාමනීර සීලයට යනකොට පෙන්ලා දෙනවා ඒක කොච්චර එදිනදා ජීවිතේට බලපානවද කියනවනම් ඇත්තටම මහාන වෙන්නේ නැත්තේ රැයට කණ්ඩ හම්බෙන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ මහානුණයි නැතයි කියලා කිසි වෙනසක් ඇත්තේ නැහැ. ඕක විතරයි වැඩේ ඕක කොච්චර අමාරුද කියලා බලන්න මට මේක අවුරුදු 8ක් බලපෑවා මගේ ජීවිතේ. මහාන වෙන්නේ නැත්තේ වෙන්නේ මොනවාක්වත් නිසා නෙවෙයි මට වෙන බන්ධනයක් තිබුණා රැයට කන්න හම්බ වෙන්න තියෙන්නේ. අම්මත් ඒ දවස්වල කිව්වේ ඒකයි ඕන දෙයක් කරපන් රැයට කාලා. මොකද ඒක සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම ඉස්සලා බුදුරජාණන්සේගේ පූර්ව බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රැයට කැම තිබිලා තියෙනවා. රැයටත් පින්න පාතේ යනවලු. ඉතින් දවසක් උදයි ආමඳුර හැන්දෑවේ ගොම්මන වෙලාවේ පින්න පාතේ යනකොට අම්මණ්ඩි කෙනෙක් වතුර කොරහා පිසි කරන්න එනකොට ගේ ඉතර හිටගෙන ඉන්නවලු භූතයෙක් වගේ බය වෙලා වතුර කොරා ගහලා තිනවා ආමඳුරන්. ගොම්මණි ඇවිල්ලා හිටගෙන ඉන්න නිසා ඊට පස්සේ මේක පණිවිඩේ ගියාට පස්සේ බුදුරජාණන්සේ කියලා තියෙනවා ඒ වෙලාවට යන්න එපයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලොකු විරුද්ධතාවයක් ප්‍රකාශ කරලා තියෙනවා මම පැවිදි වෙනකොට තුන් වෙලම තිබුණා දැන් අඩු කරන්න බෑ. මට මුලින් දීපු කොන්දේසිය වෙනස් කරන්න බෑ කියලා. අන්න ඒකෙදි බුදුරජාණන්සේ ඒකට දේශනා කරපු සූත්‍රයක් වෙනම තියෙනවා ලටුකිකෝපම සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ ශික්ෂණය වීමේ වටිනාකම ආහාර සම්බන්ධව ඉතින් ඒක කාට පටවන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. නමුත් Taman ප්‍රමාණය දැනගන්නවා කියන එක නතර කරනවා කියන එකක් නෙවෙයි. එහෙම නැත්නම් ආහාර නොකා වෙහෙස වෙනවා කියන එක නෙවෙයි. ප්‍රයෝජනෙ සලකලා ගන්නවා කියන එක කරනවා නම් ආහාර නිසා ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාව අඩු කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව ආහාර වැළඳීම නුවණින් සලකා ආහාර වැළඳීම සඳහන් කරලා තියෙනවා. මේ ගැන අදහස් ප්‍රකාශ කරන මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දාහනේ ගන්නකොට එලඹ සිටි 100 තියෙනවා නම්. අනික් වැඩ වහා තබලා කැම ටික විතරක් ගන්න ඒක දිතාමත්ම මේ ওই ප්‍රතිවීක්ෂා වාක්‍ය නොකියුවත් පාලිය නොකියුවත් ඒකෙන් කෘත්‍ය සම්පාදිත වෙන්නමයි කියලා ඒ වාගෙම ඒ ප්‍රතිවීක්ෂා වාක්‍යය සඳහන් කරලා තියෙනවා මේ ගන්න ආහාරයේ ඒකෙත් තියෙන හතර මහා ධාතුන් පමණයි වළඳන මයි ළඟ තියෙන හතර මහා ධාතුන් පමණයි ඒ හතර මහා ධාතුන් මේ හතර මහා ධාතුන්ට එකතු වීමක් මිස මේකේ සතෙක් පුද්ගලයේ කාත්මයක් මේක ඇත්තේ නැහැ කියලා ඒ පින්නපාතේ ගන්න වෙලාවදී පුළුවන් තරම් සීයෙන් බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නයි කියලා තියෙනවා සාරිපුත්‍ර සංසය සඳහන් කරලා තියෙනවා චත්තාරෝපං චාලෝපේ අබුත්වා උදකම් පීවේ කියලා කැම කාගෙන යනවා තව පිඩු 4ක් 5ක් කන්න පුළුවන්කම තියෙද්දි නතර කරලා ඒ පිඩු 4 5 වෙනකොට වතුර බොන්නේ කියලා. එතකොට තමයි බඩේ හොඳට ආහාර දිරවන්න ක්‍රියාත්මක වෙන්න ඉඩ පාඩු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ බඩ තද වෙච්චාම දිරවීම දුර්ලභ වෙනවා. ඉතින් ඒක මිනිස්සේ මේ ඇටෝම් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා අර වගේ කාලා වැඩි වෙලා අපහසුරපත් වෙලා. දොස්තර මහත්තයා ගාවට වෙද මහත්තයා ගාවට ගිහලා කියලා අදේ වෙද මහත්තයෝ දැන් ඔක්කාර ගතිය තියෙන්නේ මේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු උගුරට ඇඟිල්ල තියලා යටට තද කරන්න කියලා. ඒ මංසය කවලු කොහෙද උගුරට ඇඟිල්ලක් ගහන්නේ? ඒකක් තියුණා නම් ඒකටත් ඇඹුල් කේ ගෙඩියක් කනවනේ මං ඒ වෙලාවේ කිව්වා. ගිල ගහන්න තරම්වත් උගුරේ ඉඩක් නැහැ කියලා. වමනේ යන්න ඇඟිල්ල ගහන්න විදියකුත් නැහැ. ඒ තරමටම මේ කෑම කියන එක බුද්ධම විදියට මත් කරන දෙයක්. ඒ වාගේම සරුවචනාංශයේ අර ලටකුපොන් සූත්‍රයේදී ඉඟි කරනවා මනුස්සයාට වැඩියෙන්ම කාමයේ දනවන්නේ රාත්‍රී කෑමෙන් කියලා. රාත්‍රී ආහාර වේල තමයි ඒ කාමභෝගීන්ගේ එකතු වෙන තැන. එහෙම නැත්නම් අපි කියනෝනම් ඩින පාටිස්. ඒක හොඳ ඇත්තම කතාවක්. ඒ කියන්නේ සුඛභෝගී මිනිස්සු උදේ වේලට දවල් වේලට ඒගොල්ලන්ට කරන්න වෙලාවක් නැහැ. මොකද රාජකාරී වැඩ නිසා හවසට තමයි ඒක යෙදෙන්නේ. ඉතින් මේ විකාල භෝජන ශික්ෂාපදයේදී හවස් වරුවම ඒක නොකර සිටීමෙන් ඒ කාම භෝගය නැත්නම් ඒ කාම ඕජාව වැඩෙන ගතියත් අඩු වෙලා මේ Brahmacharya රැකීමේදී ගොඩක් උදව් වෙනවා. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා මේ මෑතකදී කරපු නිරීක්ෂණවලදී පැවිදි වුණාට පස්සේ උඟාක් වෙලාවට ඒ කාම ආශාවල් නිසා ඒ පැවිදි ජීවිතය ගත කරගන්න බැරි වෙනකොට ඒක නිකන් කියා ගන්න බැරි හෙලි කරගන්න බැරි තත්ත්වයක් ඉතින් එතකොට හුඟක් වෙලාට කියන්නේ ඒ කාම ජනවන පරිසරවල ගත කරන්න එපා කාම දනවන දේවල් බලන්න එපා ආහාරය පුළුවන් තරම් සීමා කරන්න කියලා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් කියනෝ දැක් කියලා තියෙනවා අපි යම් විදියකට භ්‍රමචරියට ගිහිල්ලා කාමය පිළිබඳව ක්‍රියාකාරකම් නතර කරොත් ඒ අඩුවෙච්ච ආශාව සම්පූර්ණ කරගන්න බැරි ආශාව ආහාරයේ පැණි රසට තියෙන කෑදරකම වැඩිවීම මාර්ගෙන් එළියට දානවා කියන්නේ. ඒ නිසා වැඩියෙන් සීනි කෑමෙන් අර කාමාශාවෙන් සප්‍රස් කරපේක මතු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දරව ගන්න බැරිච්චාම දිවැඩියවට යනවා. ඉතින් ඒක නිසා එතන විසම චක්‍රයක් ගිහිල්ලා අන්තිමට මේ භ්‍රමචර්ය රකින්නන අතර මේක විශාල ප්‍රශ්නයක්. ඒ අර මම ගිය වෙලාවේදී ගිය පාර මහින්ද හාමුදුරුවෝ ඇවිල්ලා හිටියා මහින්ද හාමුදුරුවෝ කියලා කියන ඇත්තන මැලේසියානු හාමුදුරුවෝ කෙනෙක් නමුත් ඒ කේසී ධම්මනන්ද හාමුදුරුවත් එක්ක වැඩලා තියෙන හැදිලා තියෙන්නේ ලංකාව ගැන දන්නවා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පොඩි ළමයිගේ දහම් පාසල් වැඩ පිළිවෙලක් කෙරුවලු දහම් පාසල් වගේ ඒ කට්ටියට බොහොමත්ම ප්‍රිය වෙන ක්‍රීඩා নানা ආකාර දේවල් කරලා සතියත් පුරුදු කරලා මෛත්‍රියත් පුරුදු කරලා දහම් පාසල් වගේ වැඩ පිළිවෙලක් ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම සූක්ෂමව ඒ ළමයින්ට ඇත්ති වෙන්න කෑම දුන්නලු හැබැයි සීනි අඩු කරලා. ඒ ළමයි උඩ පැනගෙන කෑ ගහගෙන යනවලු කන්න නමුත් කන්නේ නැතිලු. කන්න කියන්නේ සීනි ගාන ඒ කියන්නේ යම් ප්‍රමාණයට කෑවට පස්සේ නතර කරලා. ඉතින් මේක බොහොම ලස්සනට ගියාලු ඒ ළමයි පුළුවන් තරම් ඒ සතියටත් හිත යොදනවා මෛත්‍රියටත් හිත යොදනවා හොඳට කන්නක් තියෙනවා. බොණ්ඩක් තියෙන හැම දෙයකම දෙන සීනි ප්‍රමාණය පාලනය කරලා. ඊට පස්සේ මේක දැකපු අත්තම්ම කෙනෙක් අම්මත් එක්ක ආපු අම්මගේ අම්මා කෙනෙක් කිව්වලු මේ වැඩ පිළිවෙලදී බොහොම සතුටුයි මම මේක සම්පූර්ණ ස්පොන්සර් කරනවායි කියලා මම කැම හදාගෙන ඉන්නම් කියලා. ඊ හදාන ආපු දවසේ ළමයි මොන විදියෙන්වත් පාලනය කරගන්න බැරි වුණාලු බලනකොට සීනි වැඩිපුර දාලා. බොර කනවලු කැමටත්. ඒක ලියලා පන්තිට ආවට පස්සේ දන් කරනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හොඳට හොයලා බලනකොට අර අම්මා සීනි පොඩ්ඩක් වැඩි කළා. ඒ තරමටම මේ මේ පැණි රසට පුදුමාකාර ගිජුකමක් එනවා. ඉතින් ඒ නිසා ඒක හරියට සමබර කරගන්න බැරි වුණොත් ඒ තමන්ගේ ඒ කාම ආසාවල් හෝ සම් ලිංගික ජීවිතයේදී විෂම තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඒ නිසා එතනදිත් මේ කබලින්කාර ආහාර පාලනය කිරීම තුලින් මේක තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. මේක තේරුම් ගන්න පැවිදි වෙන්න ඕනෙත් නැහැ. ජී ජීවිතේ ඉන්න ගමන් Tamanට අවශ්‍ය නම් මේ සංසාරේ වඩන එහෙම නැත්නම් මේ බෝ කරන එහෙම නැත්නම් මේ කාමයේ දනවන දේවල් වලින් 100 100ක් අපහරින්ට නෙමෙයි ඒක යම් ප්‍රමාණයක සීමාකරනද කිට්ටුම දේ තමයි Brahmacharya ශික්ෂාපදයෙන් තමන් ඒක සමාදන් වෙලා ආහාරයෙන් තමයි මේ මේ දේ අපි පාලනය කරන්න තියෙන්නේ ඒක සරුවචන් වහන්සේ මේ යොදලා තියෙන මේ ශික්ෂාපද ටික දිහා බලනකොට සීකියා ශික්ෂාපද මම හිතන්නේ 15ක් 16ක් තියෙනවා කැම ගැනීමේදී පිළිපැදිය යුතු ආකාරය. ඉතින් මේක මේ ඊටාම ගැඹුරු එහෙම නැත්නම් ගොඩාක් මේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍ය කැම කනකොට මේ මිනිස්යාගේ ඉරියව් හැසිරීම තුලින් මිනිස්යාගේ තියෙන හැදියාව පේනවා. අපි සාමාන්‍යයෙන් මේ table manners etiquettes even තමයි අද ලෝකේ ඇතරම මිනිස්යාගේ ඒ තමන්ගේ තාරාතිරම් පෙන්වන්නේ මේ මිනිස්සු කවුද කියලා දැනගන්නේ ඒක කරන්නේ. ඉතින් අශෝක රජුරෝ කාලිංග යුද්ධයෙන් පැරදිලා සෑහෙන දන් දීලා තිනවා එවකට එතුමාගේ කරපු ඒ Hindu බ්‍රාහ්මණ නායකයන්ද නමුත් ඒ Hindu බ්‍රාහ්මණ නායකයෝ කැමැදී හරීම ගිජු. ඒ නිසා අන්තිමට රජුරවන්ට අපිට හිතලා තියෙනවා ගිහිලා උපස්ථාන කරන්න මොකද සීමාව දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා පස්සේ සේවකයන්ට ලව්වක් දාන දීලා තමයි කරලා තියෙන්නේ. පස්සේ නිග්‍රෝධ සාමණේර දැකලා නිග්‍රෝධ සාමණේරගේ ඉරියව් දැකලා පහුවෙන්ද මාලිකාවට ආරාධනා කරුවට පස්සේ කවලු මං ආරාධනා බාරගන්නේ. අපි ලොකු හාමුදුරන්ට ආරාධනා කරුවොත් ලොකු හාමුදුර මට එන්න කිව්වොත් මං එනවයි කියලා. පස්සේ ගිහිල්ලා ලොකු හාමුදුරන්ට ආරාධනා කරපුවා නිග්‍රෝධ සාමණේරත් අඬ ගහන ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙන්නට අශෝක රජුරෝ අතින් උපස්ථාන කළා තියෙනවා. ඒ උපස්ථාන කරනකොට ඒ දානේ වළඳපු ස්වභාවය දැකලා අර තිබුණු සම්පූර්ණ ඒ වැරදි අදහස නැති කරගෙන මේ ප්‍රසන්න හැඟීමක් ඇති කරන තියෙනවා සංඝයා වෙනුවෙන් දානි වන්දන කොට කොට තියෙන මේ සංවරය නිසා. නිසා මේ කබලින්කාර ආහාර පිළිබඳව තියෙන නැත්නම් ඒකේ තෘෂ්ණාව මේකට කියන්නේ රස ගේදෙහි කියන වචනේ පඳාන් කරන්නේ. ඒ රස ගේදෙහි තමයි ਸਰුවචනාංශේ ගොඩාක් අගය කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ මස් මාළු කනවද? එහෙම නැත්නම් ඒ ඒක නෙවෙයි. ඒක නෙමෙයි ප්‍රධාන කරලා තියෙන රසගේදී මොනම කැමකට හෝ දැඩි ගිජුකමක් ඇති වෙනවනම් ඒ ගැන පරිසං වෙන්නයි කියන්නේ. මේකෙන් අපිට මේක අපිට තියෙන අර සමාජයේ තියෙන විෂම ගතියට ආර්ථික විද්‍යානුකූලව දෙන්න පුළුවන් උත්තරේ තමයි අද ලෝකයේ තියෙන වස්තුව බෙදී යාමේ විෂම ගතිය. ඒක ආර්ථික විද්‍යාවේ පෙන්ලා දීලා තියෙනවා ජන සමාජය තුළ වස්තුව සමසේ බෙදලා යනවනම් ඒ සමාජය බොහොම සාධාරණ වූත් මේ සදාචාර වූ සමාජයක්. යම් සමාජයක සුළු කොටසක් විශාල වස්තුවක් පරිභෝග කරන අතර විශාල කොටසක් ඊටාම සුළු කොටසක් මේ සැපපස්තු විඳිනවා නම් පන්ති අරගලේපත් වෙන පටන් අර ගන්නවා. එතකොට කාලගුණිය දෙවියන් කෝපවීම සිද්ධ වෙලා ගැටුම් අරගල වැඩි වෙනවා. ඉතින් මේ ආහාරය පිළිබඳ අද බැලුවොත් ඊටාම සුළු පිරිසක් විශාල සැප සම්පත් ගොඩක් පාලනය කරමින් විශාල පිරිසක් ඊටාම සුළු අලු ආහාර ගොඩකින් යැපෙන යැපෙන ලෝකයක් තියෙන්නේ. ඉතින් මේක කවදාකවත් සමාකාර භාවයටපත් වෙන්න බෑ. ඒ තරම්ම මේ ආහාරයට සතා මිනිස්යා කියන සතාගේ තියෙන ගිජු භාවය නිසා. නමුත් මේ දාන සංකල්පයේදී දානය කියන එකේදී තමන් උයාන තමන් වළඳනවට වැඩිය අනුන් දෙන දෙයකින් තමයි යැපෙන එකත් එහෙව් යැපෙන කෙනෙකුට දානයක් දෙන්න හිතන එකත් අර කෙලෙස් උපදවන තියෙන ප්‍රධානම ප්‍රවාහය පිං උපදවීම පිණිස එහෙම නැත්නම් කෙලෙස් නැති කිරීම පිණිස පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා බුද්ධාගමේ උගන්වන මේ දානයේදී කරන්නේ තව කෙනෙක්ගේ සැප පිණිස තමන් වළඳන හොඳම දෙයක් කෙනෙකුට දෙන එක. ආනේ එතනදී ඒ අනුන්ගේ සැප පිණිස ආහාර උනක් කමන්නේ. මේ මනුස්සයාට වරඳන කෙනාට බඩගිනි නිවීමට පිපාසන නිවීමට හොඳම දේ දුන්නත් අනුන්ගේ සැප සලකලා පරහිත අනුකම්පාවෙන් මේ දෙන දාණය නිසා මේ වස්තුන් සමාකාරව බෙදී යෑමේ පුදුමාකාර බලපෑමක් තියෙනවා. ඊ타මත්ම පොහසත් කෙනෙක් ඒ පින්නපාත වඩින ස්වාමීන් වහන්සේට මොකට දානයක් දෙනවා කිව්වට පස්සේ අර ආහාරවල සමාකාර බෙදී යෑමක් මේ දාන කතාවේදී තියෙනවා. මේක එන්නේ එන්නේ සමාජ දියුණු වෙනවයි කියන සමාජ වලට යනකොට හුඟක් අඩුයි දෙන්නේ නැහැ කවදාකවත් හදා බෙදා ගන්න. නමුත් අපේ පැරණ තිබුණේ මුත්තිට්ටු ක්‍රමය, අපේ තිබුණ මේ අත්තං ක්‍රමය, මලගෙදර වලට පිට්ටු කට්ටිය එකතු වෙලා උදව් කරන ක්‍රමේදී පෝසතා දුප්පතා නැහැ හැමදේම බෙදා හදා ගන්න කටයුතු. එතකොට මේ ආහාර පිළිබඳ ප්‍රශ්නේදී ඒ රොබර්ට් නොක්ස් කියන ලංකාවට ඇවිල්ලා ඒක කරපු ඒ නාවිකයා ලියලා තිනවා ලංකාව දුප්පත් රටක් බව නම් හැබැයි නමුත් ඉතිහාසයේ කවම කවදාකවත් එකෙක් ලංකාවේ බඩගින්නේ මැරලා නැහැ කියලා. ඉතිහාසෙම නැතුළු ලංකාවේ කවදාකවත් එකෙක් බඩගින්න මැරෙන්නේ නැහැ කියලා. දුප්පත් කියන පොහසත් කියන රටවල් වල කොච්චර දෝ ඒ හොයාගන්න කරගන්න දෙයක් නැතිකමට ඔය පොහසත් කියලා කිව්වට වැටලා මැරලා ලංකාවේ වෙලා නැහැ මොකද මේ තරම ආගමික සත්කාරය අපි සලකනවා මේ ආහාරයමයි මේ මේ කබලින්කාර ආහාරයමයි අපි කරන්නේ තව කෙනෙකුගේ සැප වෙනස පාවිච්චි කරනවා එතනදී තෘෂ්ණාවේ අනිත් පැත්ත යන්නේ ඒකට කියනවා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය මේ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය හරහා තමයි අපිට මේ ඉතුරු ආහාර තුන ගැන කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ පස්ස මනෝ සංචේතන විඥාන ආහාර ඡාග කියලා කියන්නේ ත්‍යාගවන්තකම. පටිනිසග්ග කියලා කියන්නේ අතහැරීම. මුත්‍ති කියලා කියන්නේ මුදා හැරීම. අනාලෝය කියලා කියන්නේ ආලය හැරපීම. ඉතින් අපි ආහාරය එහෙම නැත්නම් මේ කබලින්කාර ආහාර සම්බන්ධව තව කාට හරි දීලා මේ දානේ දෙනවා එහෙම නැත්නම් අනග්ගහිත සිත්තෝ දානන් දේති කියලා අල්ලාගත්තේ නැති ඉතින් දන් දෙනවා කියන කතාව හොඳට පුරුදු කරා නම් එතනදී අපි අනුන්ගේ සැප කියන එක තමයි අරගන්නේ. නමුත් ස්පර්ශයක් ඇති වෙච්ච වෙලාවේදී ඒ ස්පර්ශයේදී අපි අපි මෙහෙම අරගනිමු. ආනාපාන සති භාවනාවක් වගේ හොඳට කරලා අපි ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ ස්පර්ශ ගෙවම් කරලා නැත්නම් ඒකේ නිමිත්තක් එන්නේ නැති මට්ටමට ගියාට පස්සේ අපිට චෛතසික වශයෙන් සැප දුක් එන්න පටන් ගන්නවා. සෝමනස්ස, දෝමනස්ස, වේදනා අපි ස්පර්ශ කරනවා. ඒ දේවල් චේතනාපූර්වක නොවෙන්නත් පුළුවන්, චේතනාපූර්වක වෙන්නත් පුළුවන්. ඒ හේතු මේ හේතුඵල ධර්මයේ අනුව මේ මේ භාවනා කරොත් මේ මේ ආකාරයේ ditta ධම්ම සුඛ එහෙම නැත්නම් විවේකජංගු පීති සුඛය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රීති සුඛ පහළ වෙනකොට එහෙම නැත්නම් සමහරට අධික දියුණු තියුණු කටුක වේදනා පහළ කරනවා. සැප සහ දුක් මෙන්න මේ පහළ වෙන සැප හෝ දුක් හෝ වේදනා વિશેයි ත්‍යාගවන්ත වෙනවා නම් අපි අත්හැර දෙවීමක් කරනවා නම් මුදා හැලීමක් කරනවා නම් අනාලය කරනවා නම් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා අර අර කබලින්කාර ආහාර වලට ගත්ත අත්දැකීමම තමයි තම සතු තමන් වැළඳුවොත් කිසිම වැරද්දක් නොවන සාධාරණ වූ ධාර්මික වස්තුව නන්නාඳුන කෙනෙක් විශ්ේ අපි දීලා එයාගේ සැප කැමති වෙනකොට අපි ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන පද හතර පාවිච්චි කරන්නේ. එතකොට මේ භාවනාදී පහළ වෙන ස්පර්ශය මුල් කරගෙන පහළ වේදනා කියන විඳීම් කණ්ඩායම් විශේෂ මේ විදිහේ ආලය හැරපන්න පුළුවන් ගතියක් තියෙනවනේ එතකොට දෙවෙනි ආහාර වර්ගය පිළිබඳවත් මුදාහැරීමේ ගතියක් ගන්න පුළුවන්. මේ වගේම සංඥා වර්ගයක් මතු කරනවා. වේදනාව නිසාම සමාවෙන්න මේ මේ ස්පර්ශ නිසාම භාවනා කරගෙන ඉන්නකොට নানা ආකාර දේවල් සීපත් වෙන්න පටන් අර ගන්නවා හීන පේන්න වගේ පේන්න පටන් අර ගන්නවා අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වගේ පේන්න පටන් ගන්නවා පරණ අතීතේ පේනවා අනාගතේ පේනවා විවිධාකාර දේවල් වෙන්න පුළුවන් මේ ඔක්කොම ඇත්ත වෙන්නත් පුළුවන් ඇත්තටම ඇත්ත වෙන්න පුළුවන්. සමහරට මේ වෙලාවේ මනස සකස් කරලා විකාර කරන දේවල් වෙන්න පුළුවන්. සෑම දෙයක් විදියටම විශේෂෙම ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති අනාලය. මේ අදහසම තමයි මේ මේවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ පහළ වෙන දේවල් විශේෂයි දුරස්ත හැඟීමක් ඇති කරගත්තොත් ආලේ හැරපියොත් එහෙම නැත්නම් විවේකයෙන් ඒවා දිහා බැලුවොත් ඒවා ආවත් හොඳයි, නාවත් හොඳයි, වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආනේ එදාට තමයි මේ උපේක්ෂාව කියන එක අපිට නැත්නම් මේ තතතාවය කියලා ලෝකේ තියෙන ආ වූ ස්වභාවයට ඉඩ දීලා මේක වේවා මේක නොවේවා මේක මම මාගේ ආත්මය කියන වෙනුවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා ඒ ස්පර්ශයේ පදනම් කරගෙන පහළ වෙන මේ කියන්නේ ඉඳුරන් සම්බන්ධ ස්පර්ශ නෙවෙයි භාවනාවේදී භාවනා ගැඹුරට ගියාට පස්සේ පහළ වෙන හැම දෙයක් විශේෂම ඊ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකමයි ඔය දානයක් දෙනකොටත් අපි පුරුදු කරන්නේ. ඒ වගේම මනෝ සංචේතනාහාර කියලා කියන්නේ චේතනා චේතනා කියන්නේ සංස්කාර වල තව නමක්. එතකොට භාවනාවේදී හොඳට විවේක වේගන යනකොට හෝ එහෙම නැත්නම් අරමුණක් දැක ගන්න බැරි අවස්ථාවේදී හෝ අපේ හිතට ගොඩාක් විශ්‍රාමයේ තුල විවේකයේ තුල ඒ හුදකලාව තුල නවමු සංකල්පනා පහළ වෙන්න පටන් ගන්නවා. විවිධ දේවල් කර බැලීමේ ආසාව, චේතනා, එහෙම නැත්නම් ප්‍රාර්ථනා, අදිෂ්ඨාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ඒ සෑම අදිෂ්ඨානයක් විශේෂම ප්‍රාර්ථනාවක් විශේෂම චේතනාවක් විශේෂම ඒවා මේ වෙලාවේ මනසේ පහළ වෙන දේවල් මේකට අත දුන්නොත් මේක උනන්දු කෙරුවොත් මේකට අනුග්‍රහ කළොත් මේක සංසාරේ වඩන ආහාරයක් බවටපත් වෙනවා මනෝ සංචේතන ආහාර බවටපත් වෙනවා ඒ පහළ වෙන මනෝ සංචේතන වලට මම මාගේ මගේ ආත්මය කියන වෙනුවට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හරියටම සංචේතනා තේරුම් අරගෙන ඒ વિશે ක්‍රියාත්මක කිරීමෙන් අපි කබලින්කාර ආහාර නොදුන්නත් පස්ස ආහාර නොදුන්නත් මනෝ සංචේතනාදිගේ සංසාරේ පැවතින්න පුළුවන් කෙලෙස් සෝජා වැඩෙන්න පුළුවන් අවස්ථාවක් අපහරින්න පුළුවන් මේක හරි අමාරුයි මේ කෙනෙකුට හිතාගන්න මේ විවේක වෙන මනසකට පහළ වෙන මේ හොඳ චේතනා හොඳ අදිෂ්ඨාන හොඳ සංකල්පනා ඇයි මේ විදිහට යට කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ මනෝ සංචේතනාහාර වශයෙන් පෙන්වන්නේ කායික වශයෙන් දුච්චරිත මානසික වශයෙන් දුච්චරිත එහෙම නැත්නම් වාචසික වශයෙන් දුච්චරිත නැති වුණාට මේ චේතනා මාර්ගයෙන් ඒ පළවෙනි ගොරෝසු මට්ටමේ කෙලෙස් නැති වුණාට චේතනා මාර්ගයෙන් විවිධ සංකල්පනා හරහා මේ කෙලෙස් ඕජාව වැවෙනවා. එතෙන්දී පෙන්ලා දෙනවා විතර්ක જાති 6 9ක් ඒ විතක්ක පළවෙනි වණන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා ඉවනන් ඍජුවටම මේ කෙලෙසක් හා සම්බන්ධයි. ඉන්ද්‍රයන් හා සම්බන්ධයි වීතික්‍රමණය වෙලා දුස්චරිත පවා වෙන්නේ ඉඳී තියෙනවා. මේ විතක් හයට අමතරව තව විතක් මේ විතක් තුනට අමතරව තව විතක් හයක් භාවනාදී පහළ වෙන්න පුළුවන් විවේක වෙනකොට බැලූ බැල්මට බොහෝමත්ම සමාජශීලී අනුකම්පා සහිත හිතවිලි. නමුත් මේ තේරවාදී හොඳ ලස්සන අඳුනගෙන තියෙනවා. ගොරෝසු මට්ටමේ හිතවිලි නැත්තම් මේ හිතවිලි මත අපි ඕජාව ලබනවා. තණ්හා වැඩෙන්න, මාන්න වැඩෙන්න, දිටි වැඩෙන්න. මේ හිතවිලි 6 ඥාති විතර්ක, ජනපද විතක්ක, පරානුද්යතා පරිසංවිත විතක්ක, ලාභ සත්කාර සම්මාන විතක්ක, අනවඤ්ඤත්ති පරිසංවිත විතක්ක, අමර විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. හොඳට තමයි භාවනාව හොඳයි. දැන් විවේකී වෙලා කටයුතු කරගෙන යනකොට ඥාති විතර්ක පහළ වෙනවා. අනේ මේ ලබාගත්ත මේ සැප මං අම්මට කොහොමද කියලා දෙන්නේ? එහෙම නැත්නම් තාත්තට කියලා දෙන්නේ කොහොමද? නැත්නම් මයි පන්ති හිටපේ කරන්නට කියලා දෙන්නේ කොහොමද? ටීචර් කියලා දෙන්නේ කොහොමද කියලා ඥාති වශයෙන් ගත්තාම කවුරු හරි ඒ කෙනෙකුට කියා දීමේ ආසාව මතින් වර්තමාන මොහොතේ සතිය කැඩෙනවා. නමුත් පහළ වෙන සංකල්පනා බොහෝමත්ම කිට්ටුවන්ත හිතවතෙකුට උදව් කිරීමේ කැමැත්ත නිසා අපේ හිත මේක වංචනිකයක් වශයෙන් හිතාන ඉතන මාගේ ළඟ තියෙන බොහෝම පුළුල් බොහොම උසස් ආගමික ධාර්මික හිතක් කියලා. චේතනා වශයෙන් පහළ වෙන්නේ. සංචේතන වශයෙන් පහළ සංස්කාර වෙන්නේ ඔහම තමයි. එතකොට මේක පහළ වෙන්නේ ඥාති විතර්ක මාර්ගයෙන් අන්තිමට වෙන්නේ මොකද්ද? තමන් මේ තමන්ගේ භාවනා අරමුණෙන් පිට ගිය බවක්වත් එහෙම නැත්නම් මේක කිරීමෙන් තමන් තමන්ගේ ආත්මය පෝෂණය කරන බවක්වත් මාන්නය පෝෂණය කරන බවක්වත් තෘෂ්ණා පෝෂණය කරන බවක්වත් වටහා ගන්න බැරි තරම් මේක සමාජය විසින් පිළිගන්නලද වටිනා ධර්මයක් විදියට අපි හිතව වංචා කරනවා. අපි මෙහෙදි කිරුවා අතරම පංසුදෝන සූත්‍රයේ පංසුදෝන සූත්‍රයේ මේක එක එකක් සරුවත් යනසෙ පෙන්නනවා. ඥාති විතක්ක. ඊට පස්සේ ජනපද විතක්ක කියලා දැන් අපි මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා පත්‍රයක් බලන්නෙත් නැහැ ටෙලිවිෂන් එකක් බලන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ නිසා මොනවා බාහිර වෙනවද කියලා කල්පනා කරන්න පටන් අර ගන්නවා මේ ඒක මේ සමාජයේ ජීවත් වෙන මට්ටමක ඉන්නකොට අපිට නැතුව බැරි දෙයක්. අපිට අවශ්‍ය ජනපදවල වෙන්නේ මොකද්ද? සුලිසුලන් වෙනවද? සුනාමි එනවද? ඩොලර් එක නගිනවද? බහිනවද? විශේෂ ලෙඩ රෝග පැතිරලා තියෙනවද කියලා ඒව පිළිබඳව සොයා බැලීම ඊටාම අහිංසක වූත් රාගයකට ද්වේෂයකට සම්බන්ධ නැති වූ දෙයක් විදිහට පටන් අරගෙන හීන් සීරුවේ වර්තමාන මොහොත පන්නනවා. ඒවට කියනවා ජනපද විතක්ක කියලා. ඒව කාලය සහ දේශය දිගේ දෙපැත්තටම දුවන්න ඉඩ තියෙනවා. මේ ජනපද විතක කියන්නේ නම් මෙතන දේශයේ සම්බන්ධ දෙයක්. දේශය කියලා කියන්නේ අපි ඉන්න භූමියේ මම මෙතන කොටු වෙලා ඉන්නේ මොනවද අනිත් ඇඟවල වෙන්නේ කියලා ජනපද විතක්. ඊකට පරානුද්යතා පරිසංයුත්ත විතක් කියලා අනුන්ට අනුකම්පා කරනවා. ඒක තේරෙනවා දැන් මම නිවන් දැක්කා වගේ. දැන් අනිත් කට්ටිය දුක් විඳින සත්තු. මම යනවා ඒ කට්ටියට උදව් කරන්න. හැබැයි තාම තමන්ගේ වැඩෙත් කෙරිලා නැහැ. ඉතින් මේ විදිහට මේ පරානුදාත පරිසංවිතක් අවිලා කවුරුර කිව්වොත් මේ වෙලාව යුව කරන්න යන්න එපා. මේ භාවනා හැදෙන වෙලාව තමන්ගේ දිනචරියා වෙනස් කරන්න එපා. ආහාර වෙනස් කරන්න එපා. නිින්ද වෙනස් කරන්න එපා. පරිසරය වෙනස් කරන මේක දිගේම කරගෙන යන්න කියලා අර ජන ඒ පරානුදාත පරිසංවිත විතක ගැන කතා කරන එක නා කියාවේ මේ උපදෙස් දෙන එක නා කිසිම කැක්කමක් නැති කෙනෙක්. අනුකම්පාවිරහිත කෙනෙක්. ඇයි මම මේ කරන්න හදන්නේ නරක දෙයක්ද කියලා. නමුත් මේ මනෝ සංචේතන වශයෙන් මදි ආහාරය ඕජාව මමත් අනුකම්පා කරන කෙනෙක් අනුකම්පා කරන අතර මම උසස් කෙනෙක් මම ප්‍රේම කරන්නේ අනුකම්පාවට ආදි වශයෙන් ආයසරයත් අන්නාමාන දිටි වැඩේ ආය විතර්ක જાතියක් කියනවා අමර විතක්ක කියලා දැන් මේ වෙනකොට මෙච්චර කාලයක් මම මේ පොළවේ ජීවත් වෙලා තිනවා මට අසවල් අසවල් රෝග තියෙනවා. මට අසවල් අසවල් ඇබ්බැහි තියෙනවා. මට අසවල් අසවල් අඩුපාඩුකම් තියෙනවා. දැන් මට තේරෙනවා මම මේක හදා ගන්න ඕන. ඒ නිසා මම ඊට පස්සේ හරියටම මෙච්චර වෙලාවක් යෝග ව්‍යායාම කරනවා. මෙච්චර වෙලාවක් මම නියම පිරිසිදු මේ හිත සුව දෙන ආහාර වළඳනවා. මම මේ මේ දේවල් කරනවා. කරලා අන්තිමට හිතන ගන්නවා මම ඊට පස්සේ කවදාකවත් මැරෙන්නේ නැති විදිහට සෞඛ්‍ය නඩත්තු කරනවායි කියලා නොමැරීම දක්වාම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. හොඳ ආහාර, හොඳ යහපත් පැවතුම්, හොඳ ජලය, හොඳ වාතය වශයෙන් නොමැරීම දක්වාම කල්පනා කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකත් පේන්න තියෙන ඉතින් නරක දෙයක් නෙමෙයි. තමන්ගේ සෞඛ්‍යය ගැන කල්පනා කරන්න. නමුත් වර්තමාන මොහොත පනන. ආයසරයක් තණ්හාමාන දිටි වැළෙනවා. ඒ වගේම තමයි ලාභ සංකාර පරිසංයුක්ත විතක්ක. ඇඟට හිතට නොදැනීම මේ තමන් කරගෙන යන වැඩේ මේට වැඩිය තමන් කරගෙන යන වැඩේ ලාභ වැඩි කරගන්න නැත්නම් ජනප්‍රියතාවය වැඩි කරන්න සත්කාර සම්මාන සිලෝක වැඩි කරගෙන යන්න මම හිතනවා ඒක වැඩියෙන්ම ආකර්ෂණය වෙන එහෙම නැත්නම් වැඩියෙන්ම වාසිදායක එහෙම නැත්නම් වැඩියෙන්ම මායя උගල අටවලා තියෙන භාවනා ශාස්ත්‍රය කියලා. භාවනා කරන අයට හරියම ලේසි සල්ලි හම්බ කරන්නේ. සල්ලි එපයි කියම නෙමෙයි හම්බ කරන්නේ. මම නෑ සල්ලි ගන්න කිව්වහම කොයි එකක කඩා ගන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ වැඩේ යන්නේ යට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. උඩින් පේන්න තියෙනවා නෑ මොනවත් මම කරන්නේ නෑ කියලා. ඉතින් මේ වැඩේ හරහත් ලාභ සත්කාර සම්මාන සිලෝක හරහත් යෝගාවචරයත් ගුරුවරුත් මේක කොච්චර භයානකද කියනවනම් සර්වඥන්සේ වැඩ ඉන්න කාලේ මාර්යා කීප වතාවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කරදර කරලා තියෙනවා. බුදු වුණාට පස්සෙත් කරදර කරලා තියෙනවා. හිතන්න කොච්චර අපි වගේ කෙනෙක් ගැන කුමන කතාවද කියලා බුදුරජාණන් වහන්සේත් දවසක් විවේකීව කැලේකට වෙලා භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේට ජනපද විතක්කයක් පහළ වෙලා තියෙනවා. මේ මේ සූත්‍රයක සඳහන් වෙන්නේ උන්වහන්සේට කල්පනා වුණාලු අනේ මේ ලෝකේ රට රජවරු පුදුමාකාර විදියට අසාධාරණ බදු අය කරන නිසා ඉතාමත්ම අමාරුවෙන් හම්බ කරන මනුස්සයත් බදු ගෙවන්න ඕන නිසා රජුරු ඊට පස්සේ ඒක අන්තිම සුකෝප විදියට පාවිච්චි කරනවා. ඉතින් අර මේකෙන් වෙන්නේ අර මනුස්සය පුදුම විදියට මිරිකෙනවා. අනේ රජුරෝ ධාර්මික වෙනවනම් අනේ රජුරෝ මේ සාධාරණ බදු ඇති කරනවනම් කියලා බුදුරජාණන් වහන්සේ හිතක් පහළ දෙනවා. එතකොටම මාරය ඇවිල්ලා කියලා මං ඕක තමයි කිව්වේ දුෂ්කර ක්‍රියා කරන්න ගිහි ගිය අතාරින් නැතුව හිටියානම් ෂෝක් එකට රජකම කරන්න තිබ්බා. හැබැයි මම දැන් කියනවා දැන් උනත් කරත හැකි මාත් එන්නම් සපෝට් එකට කියලා. කියනකොට බුදුරජාණන් චාටලා බලනවා කවුද මේ පිටිපස්සෙන් එන සහයෝගය බලනකොට මාරයා. විතර බුදුරජාණන් කියනවා තව පාපී මාර. උඹ මාරයා බව මම දන්නවයි කියලා. නමුත් මොනම ආර්ථික විශේෂඥයෙක්වත් ඒක මාරයා විදිහට හඳුනන්නේ එයා හිතන්නේ අලුත් ෆෝමියුලා එකක් හම්බුනා කියලා හෙට පොතක් ලියනවා. භාවනා කරන ගුරුවරු අතර පුදුමාකාර විදිහට මේ අබ්බැහිය ගිහිලා තියෙනවා. භාවනා කරන යෝගාවචරයෙන් අතරත් මෙහිමයි. ඒ භාවනා කරන්නේ නිවන් දකින්න අදහසින් නෙවෙයි ඊට මෙපිට තියෙන මොකද්දෝ ලාමක පහත් ආශාවකින් ඒ අතර යනකොට අනිවාර්යයෙන් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක අදහස් එන්න පටන් ගන්නවා. මේ විදිහට මේ මේ විතක්ක හයක් සඳහන් කරලා තිනවා විතක්ක හයම බැලුව බැලමට කිසිසේත්ම දෝෂයක් පේන්නේ නැහැ. නමුත් ඒක එන්නේ කායනුපස්සන හොඳට හිත තැම්පත් කරගෙන වේදනාවත් යම් ප්‍රමාණයකට දරාගෙන සංඥාවලටත් අහු වෙන්නේ නැතුව කට සංඥා සම්බන්ධ උපක්ලේශ ටික පිළිබඳව දැනගෙන සංඥා සම්බන්ධ උපක්ලේශ පිළිබඳව මතක් කරන මම කියපු එකම නැවත ඒකෙදි පේන්න පටන් අරගන්න තමයි අතීතයේ සීපත් වෙන්න පටන් ගන්නවා නාගතයේ සීපත් වෙන්න පටන් ගන්නවා අනුන්ගේ හිත් කියවන්න පටන් ගන්නවා sannivedane හරියටම වචනේ පැහැදිලිවම කෙනෙක් කියන්න පුළුවන් ශක්තිය තියෙනවා. තව කෙනෙක් කියන්නේ හොඳට තේරෙනවා. මේක භාවනාදී වැඩෙනවා. මේක සංඥා සම්බන්ධ මේ සංස්කාර වශයෙන් එන්න පටන් අරගන්නේ ගිතාමත්ම පිවිතුරු අදහස් වගේක් එන්න පටන් ගන්නවා. චේතනා. ඒවා ආධාර්මිකයි. ඒවා ආගමිකයි. නමුත් මේ භාවනාවට පිළිල. මෙව්වට බුදුම තණ්හාවක් අපි ළඟ තියෙනවා. අපිට ඒක පේන්නෙත් නෑ ඒක අසාධාරණ තණ්හාවක් කියලා. ලෝකේ ඉන්න කිසිම කෙනෙක් විපස්සනා නොකරපු කිසිම කෙනෙක් ඒ වගේ දෙයකට විරුද්ධව කතා කරන්නේත් නෑ. විපස්සනා කරන කෙනා කතා කරන්න ගියත් ඒ මනස කොන් අද තියෙන බුද්ධහම ලංකාවේ තියෙන බුද්ධහම ගත්තොත් ආගමක නායකයන් කියා ගන්න ඉන්න පිරිස මේ කියන නව හය මහ විතක් වලට වැටලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගෙනම නැවතත් කෙලෙසට බඳින්න උත්සාහ කරපු මායයා හැම පැත්තෙම සංඝයාට කරදර කරලා තියෙනවා භාවනා නොකරන. බුදුරජාණන්සේ කන්නේමිත සූත්‍රය කියන්නේ. ඊට පස්සේ අරක නෑ මේක නෑ කියනකොට බුදුරජාණන්සේ ඒකට ඔක්කොටම ක්‍රමසහවිදි තීරුම් කළ දුන්නා. ඊවසලා ලාභ සත්කාර, සැප දුක්, යස ආයස මේ වගේ දේවල්ට නොසැලී අපි යන හිතක් යන්න හදන නිසා කරදරාවට ගණන් ගන්න එපා කියලා ගියාට පස්සේ මාර්යා දීපු අන්තිම ගුණ්ඩුව තමයි සංඝයාට උපස්ථාන කරන්න පටන් ගත්තා. ලාභ සත්කාර සම්මාන වැඩි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකක්වත් නැහැ. දඩබඩ දඩබඩ ගාලා වැටෙන්න පටන් ගත්තා. ඒ තරමටම භාවනා කරන කෙනාට ලාභ සත්කාර වැඩි උනායි කියලා කියන්නේ ඒක බුළු සාසනෙම පරිහානියක්. ඒ මනුස්සයා දන්නේ නැත්තම් සීමාව මොකද්ද කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ දෙන කෙනත් හිතන තියෙන අපි ඇත්තටම ලොකු උදව්වක් කරන්න කියලා. ඉතින් ඇත්ත තමයි එහෙම තමයි පේන්නේ. ලබන කෙනත් හිතන්නේ මගේ ಗುಣ කන්දට තමයි මේ හම්බ වෙන්නේ නිසා එයත් බාර ගන්නවා. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? අර චාම් ජීවිතය එහෙම නැත්නම් මේ ප්‍රයෝජනේ සලකලා කරන වැඩ වෙනුවට මහා සුකොබෝගී සලසුන් වලට ගිහිලා ජනමාධ්‍යකාරයන්ගේ මේ තියෙන ඒ කූට ප්‍රයෝග වලට අහුවෙලා උලා හොඳට උලං ගහ බැලම ඩෝං ගල පුපුරලා ගියා වගේ ඕන්න ඇදගෙන වැටෙනවා. ওই වැටෙන වෙලාවට එක හුලඟක් නැහැ උදව් කරන්න. ওই වට කරගෙන ඉන්න කිසිම කෙනෙක් නැහැ පුදුමාකාර වැටිල්ලක් වැටෙන්නේ. කුඤ්ඤ ටිකත් ඔක්කොම ගලවගෙන යන්නේ ඒ වෙලාවේ. ඒ ඉති ඒ වගේ දෙයකට යනකම් ලාභ සත්කාර වැඩි වෙන වෙලාවේ කවුරු හරි කිව්වොත් උඹ යන්නේ ලාභ සත්කාර පාරේ. ඕක නෙවෙයි මේ සරල ජීවිතේ තියාගන්නේ සතිමත්වයන් ඔය භාවනා ඥාන ටික වඩා ගනින් ඉස්සරහට ඵලයන් කියලා අරයට හිතෙන්නේ ඊර්ෂ්‍යා කියලා කියනවා. අපි විතරක් දිනුනට විරුද්ධ වෙනවා අපිට බන කියන්න එනවාද කියලා. ඉතින් ඒක නිසා මේ මනෝ සංචේතනා ක්‍රියාත්මක වෙන ආකාරයේ මම මේව කිව්වට තරහ වෙයිද නැහැ ගිහිව ඉඳගෙන හිතා ගන්න බෑ. මොකද අපි මේ සියල්ලම සැප කියලා හිතාගෙන ඉන්නේ. මේ නොමරි ජීවත් වෙන්න අපි සෞඛ්‍ය සම්පන්න හදාගන්න එක ඇත්තක් හොඳ හොඳ චේතනාවක් කියලා. ඒ වගේම ජනපද විතක්ක පිළිබඳ හොඳට දන්නවනම් හොඳයි කියලා. අනුංගන පරානුද්යතාව පුළුවන් තරම් තියෙනවා හොඳයි. එහෙම නැත්නම් ඥාතින සලකන එක බොහොම හොඳයි. එහෙම නැත්නම් මේ කියාපු විදිහට ලාභ සත්කාර වලට යන්නේක යන්නතු කරන්න බෑනේ. මිනිමගේ විතර්ක හයකින් කවදාකවත්ම ගලවන්න බැරි වෙන විදිහට සංස්කාර වලින් කොක්කවදිනවා. ඒක වෙන්නේ අන්තිම දක්ෂ යෝගාවචරයට. ඒ වගේම හුඟා පිං ඇති යෝගාවචරය. ඒ නිසා පසුගිය අවුරුදු 30ක විතර කාලේ 77 විතර ඉඳලා මගේ තිබුණ ප්‍රධානම අවධිය තමයි මේ භාවනා ශේෂ්ත්‍රයේ දඟලන කට්ටියට මොකද වෙන්නේ කියලා බලන එක. අහස්කුර ගියා වගේ චූස් ගන්න ගියා ඩෝන් ගාව ඉවරයි. ඒ හැම කෙනෙක්ම මම දැක්කා මේ ශාසනේ වමතින් අල්ලන්න ගිහිල්ලා තියෙනවා. ශාසනය කියන්නේ එහෙම එහෙම සෙල්ලම් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දෝතිම්ම අල්ලන්න ඕනේ. අවසානයේ પરමාර්ථය මේකයි කියන එකට තමන්ගේ තියෙන පටන් ගන්නකොට තිබුණ මේ සාදර බව මොනම හේතුවක් නිසා හෝ ගිලිුණත් කවුරුවක සාක්ෂි වෙන්නේ අනන්ත අප්‍රමාණ සංසාරයක් විඳවන්න වෙනවා. ඒ නිසා මනෝ සංචේතන ආහාර අල්ලනවයි කියන එක කවම කද්දාක සත්පුරුෂයෙක් නැතුව කරන්න බෑ. ඒ වගේ මේක නැවත නැවතත් කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ යන අපි මේ ලොකු කැපකිරීමක් කරන යන්නේකින් මේ Tamange මේ වැඩපිළිවෙල හරහම මේ තුලම දැනටවත් මායя කොච්චරක් මේ හයෙන් දාලා තියෙනවද කියලා. ඒකට බලනකොට plan එක හදලා තියෙන්නේ මාර පාක්ෂිකව. දිනුවයි කියලා කියන්නේ මායя දිනුවා. කෙලස් දිනුවා. ඒ නිසා මනෝ සංචේතන ආහාර කියනකොට ඔය ડોક્ટર පද්මසිරි ප්‍රේමසිරි සිල්වා මේ පොතේ ඒ මහත්තයා ලියලා තියෙනවා මේ වාගේ උනන්දු කරන දෙයක් නැතුව කවුද භාවනාවට පෙළඹෙන්නේ කියලා. මේ වගේ පළ ප්‍රයෝජනයක් දකින්න නැත්තම් කොහොමද මිනිස්සෙක් භාවනාවට උනන්දු වෙන්නේ කොහොමද මිනිස්සෙක් කුසල ඡන්දයක් පහල කරන්නේ කොහොමද මිනිසෙකුට අදිමොක්කයක් පහල වෙන්නේ කොහොමද මිනිසෙකුට ශ්‍රද්ධාවක් පහල වෙන්නේ කියන එක එකයි මේ දෙය අතර පුදුමාකාර හුරස්කතියක් තියෙනවා. ජා ආධුනිකයා භාවනාවට පොළඹවන වෙලාවේදී නැත්තම් භාවන ආධ්‍යාත්මික පැත්තට ගන්න වෙලාවේදී මේ සේරම හොඳයි කියලා තමයි පටන් අරගන්නේ. අපි ලොකු සංජේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ලියලා තිනවා මේ නවමහ විතක්ක මෙහෙමයි පළවෙනි විතක්ක තුන දෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එව්වා ඉතින් සමාද දුෂ්ට වැඩනේ. එහෙම නැත්නම් උල්ලංඝනයේ වෙඩ වැඩනේ. මෙව්වා ගැන විතරක් සැලකිලිමත් වෙන්න ඉතුරු විතක්ක හය එනකොට හොඳට ඒක දැනගෙන නතර කරන්නට නතර කරන්න උත්සාහ කරන්නත් එපා වඩන්න යන්නත් එපා. ඊ타මත්ම වංචනිකයි. ඊ타මත්ම ෂටයි. ඊ타මත්ම ප්‍රයෝගකාරී. වෙන කෙනෙක්ගෙන් ඇහුවොත් එමන්ස කියයි බොහොම හොඳයි කියලා. මේ ශියන්නිකායේ මම දැන් දැන්ට යාමතුරෝ අනේ අපවත් උනායි කිව්වා. අපි පැවිදෙන්න ඉස්සලා යනවා ඒ ශාංශිකාවට ඔය මේ නුරීන කාලේ මේ සූත්‍ර දෙක තුනක් කියවගත්ත අපි මේ මම පැවිදෙන්න ඉස්සලා. ඊට පස්සේ මම පැවිදි වෙලා ගියා. මම ගොඩින් මහත්තයා නැති වුණාට පස්සේ ගිය වෙලාවේදී මම ඒ හාමුදුරුවෝ හම්බෙන්න ගියා. ඒත් හාමුදුරුවෝ මම අඳුර ගන්න බැරි වුණා. පැරිලා කිව්ව වාඩි වෙන්නේ කියලා ඒ ආසනේ එතකොට ඒ ස්වාමීන් ලේකාධිකාරී තත්ත්වයටපත් වෙලා ඊට පස්සේ මං කෝ නෑ ස්වාමීන් ඉදත් ඔබ වහන්සේ කකුල් දෙක ගාව ආඩුනේ අදත් කකුල් දෙක ගාවට නෑ නෑ තිරුණාංශය උතන වාඩි වෙන්නේ කියලා ඊට පස්සේ කිව්වා හොඳයි හොඳයි එහෙනම් වාඩි වෙන්න මං කෝ මට මෙතන පහසුයි කියලා ටික වෙලා ගියාට පස්සේ කියනවා එයා හඳු හරිම නිරහංකාර හඳුරු හරියම ධර්ම කතික හරි ෂෝක් ඒ හාමුදුරන්ට මේ කාරක සභාවේ කට්ටිය යෝජනා කරාලු මේ හාමුදුරන්ට ඒ සංඥා ලේකාධිකාරී තරන්තර දෙන්නම් කියලා. ඒක ඉතින් උගෝ කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් ආශාවෙන් ඉන්න දෙයක් ඒ ජීවිතේ හම්බෙන ලොකු දෙයක් කියලා හැබැයි අපායට කෙටිම පාර. මේ සංසය දැනගෙන ඉඳලා තියෙනවා මේ නිල හම්බ වෙනවා කියලා කියන එක මහා ණයක්. තමන්ගේ අහිංසක ජීවිතේට අමාරුයි. ඊට පස්සේ කියත හැබැයි ඒකට කොච්චර පොර කනවද කිව්වනම් මේ හාමුදුරන්ට නිතරගෙන් හම්බ වෙනවයි කියන එකවත් හිතා ගන්න බැරිලු. මේ හාමුදුරන්ට ඇවිල්ලා ඇතිලා තියෙන සැකයක් මේක මගේ හානි මට මගේ මගේ විවේකයට බාධායි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මේක මෙහෙම හොඳ නෑ මම එතකොට මේ ශාන්ත ඇත්තටම වයසයි. මගේ ගුරු හාමුදුරෝ ඉන්නවා මම කවදාකවත් කිසිම දෙයක් ලොකු හාමුදුරන්ගෙන් අහන්න තු කරන ඒ නිසා මම මේ ඕගොල්ලෝ මේ සභා සම්මත කරපු අදහසක් නැති සභාව නිග්‍රහ කරන්න තරම් පෞරුෂත්වයක් මට නැහැ. මට එපයි කියන්නත් බෑ බාර ගන්නත් බෑ. මම ලොකු අහමුදරෙන් අහන්නම් කියලා මුගා කල් ගත්තලු. කල් අරගෙන දවසක ගියාට පස්සේ ලොකු අම්තුරු හම්බෙලා ගියාට පස්සේ කිවලු අවසරයි ස්වාමීන් වහන්සේ මට වැඩ වැඩ නිසා එන්න හම්බුන්නේ වන්දනා කරන්න. අම්බෝ මේ නම ආපු එකත් ලොකු දෙයක්. බොහොම හොඳයි. වරින් වර ඇවිල්ලා වැඩ කරගෙන යන්න ඕනේ. ඌව හොඳට කරගෙන යන්න ඕනේ ආරේ මේක. ඉතින් හොඳට හිත හදලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම අමාරු වැටෙන්න හදන්නේ. කරුණාකරලා ඔබ වහන්සේ මට මේකක් කියන්නේ මම මේකට කැමති නෑ කියලා. මොනවද මේ නම කියන්නේ කියලා හොවලු. මෙන්න මේමයි ස්වාමීන් වහන්සේ අපේ කාර්ක සභාව තීන්දුව කළා තියෙනවා. මෙම නිලයක් දෙන්න. දැන් ඔබ වහන්සේගේ විනිශ්චය මත තියලා මම අයින් වෙලා තියෙනවා මම කැමති නෑ. මොකද මේකේ තියෙන මේ ලාභ සත්කාර සම්මාන ප්‍රශ්න නිසා ඒ හැමකල මොනවද මොනවද? එසකල මේ මුළු කාර්ක සභාව මට සංඥා ලේකාධිකාරීත්ව දෙන්න. බුදු අම්මේ අපේ પરම්පරාවේ කාටවත් ඔක හම්බෙලා මම මැරෙන්න ඉසලා කොහොම හරි දවසකට හරි ගණන් කිව්වා. ඉතින් කියනවා ඉතින් කාටද කියන්නේ? යන්තමට හරි බේරෙන්න හිටු එක ඒ ස්වාමීන් වහන්සේ ගුරු හාමුදුරුවෝ කිව්වලු අපේ මේ අපේ උඩරට පළාත්වල තියෙනවනේ ඒ පන්සල් પરම්පරාවල් ඒ પરම්පරාවල වල තමයි සලකන්නේ. මේක කවදාකවත් වෙලා නැහැ. ඉතින් අපි යනකොට ලේකාධිකාරී වෙලා. ලේකම් මිටිය කියලා එකක් හම්බ වෙනවා එතකොට. ලේකම් මිටිය කියලා කියන්නේ ෆයිල් මිටිය හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ කුණු මුළු ඉතිහාසය පුරා තිබෙන කුණු. ඉතින් කියනවා දැන් මට ගැළවුමක්ම නැතිලු. ඉතින් ඒ නිසා අපිට යම් වෙලාවකට ඒ වගේ අපිට ලාභ සත්කාර සම්මාන සිලෝ වැඩි වෙලා හරි කමන්නේ අපි කායින් කියලා උපදේශයක් පැතුවත් ඒ උපදේශයේ සාධාරණව සලකලා බලලා මනෝ සංචේතන ආහාර වලට අහුවෙන්නේ නැති වෙන විදිහට නිවනට ගැලපෙන හැම උපදේශ දෙන්න පුළුවන් කෙනෙක් අද ලංකාවේ ඉන්නවද කියන එක මට සැකයක් තියෙනවා. ඒ නිසා අපි හොරා ගැම්මෙන් පේන හඬ යන්නේ ඒ සංචේතන පැත්තෙන් ගොඩ ගන්න බෑ. අපේ ලොකු ශාන්ති ඉන්න කාලේ රාමඤ්ඤනිකාය කට්ටිය ඔක්කොම එකතු වෙලා උන්වහන්සේට සම්මාන උපාධ්‍යාය තනතුරක් දීලා තියෙනවා. මේ ළඟදි මට කිව්වා එක්කෙනෙක් ඒ පොළොන්නරු පැත්තේ හාමුදුර කෙනෙක් කිව්වලු මට ඒ උපාධ්‍යාය තනතුරු දුන්න නැත්නම් වහබනොයි කිය. ඒ තරමටම ඉල්ලනවා ඒ කට්ටිය කියන පොළොන්නරු පැත්තට දීලම නැහැ මට ඕනමයි කිය. ඉතින් තියෙන සීමාවට දෙන්න බැරි නිසා ඉතින් පහු කරනකොට අර හාමුදුර ඒ තරම් ප්‍රොටෙස්ට් කරනවා. නමුත් ලොකු සාංශර දුන්නේ සියල්ලංගෙම ඒකච්ඡන්දේ. ඊට පස්සේ ගෞරව සම්ප්‍රච ලියුමක් කරන ලොකු ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කරන මේ ශාසන සේවාව සලකලා අපි සම්මානීය වශයෙන් උපාධ්‍යාය තනතුරක් ඔබ වහන්සේට පූජා කරලා පූජා කරන ඒකම ටික තීන්දුවක් ගත්තා මේ ඔබ වහන්සේගේ මනාපේ දැන ගැනීම සඳහා තියෙන ලියුමයි කියලා. ලොකු සංස්ථා දැනගත්තා මේක සංස්ථාවට එහෙම දැනගත්තොත් එහෙම මහා ලොකු අවුලක් වෙනවා මොකද සංස්ථාව පාටි දාන්න ගන්න. ලොකු සංස්ථාවේ ලියුමක් කියලා තියෙනවා මේ වගේ වැරද්දක් මේ වගේ දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද කියලා. මං කවදාක ප්‍රසිද්ධ වෙලා නැහැ. මම පුළුවන් තරම් හැංගිලා හිටියේ මට මෙච්චර දඬුවම් කරන්න වටින්නේ නැහැ. මම අහිංසකව පැත්තකල ඉන්න මිනිස්සෙක්. කෙසේ නමුත් මම සභා ගෞරවයේ සලකලා මොකද සභාවක් තීන්දුව කෙරුවට පස්සේ ඔක එපයි කිව්වොත් ඒ සභා ගෞරවයෙන් තියෙන එක පෞරුෂත්වයට හොඳ නැහැ. මම සභා ගෞරවය පින්නගෙන මේක බාර ගන්නවා. හැබැයි මම එක කොන්දේශයක් කරේ මොනම පින්කමකටවත් මම සම්බන්ධ වෙන්නේ නැහැ. මොනම සභාවකටවත් මම එන්නේ නැහැ. ඔගොල්ලෝ කැමති නම් දෙන්න නොදෙනවා නම් වඩා හොඳයි. ඉතින් ඒ රාමඤ්ඤික හරි අපහසුකටපත් වෙලා තිනවා දැන් මොනවක් කරන්න බෑ. දීලා තියෙනවා. ඉතින් මම උපස්ථායකක වශයෙන් දවසක් ගියාට පස්සේ බරපතල සීල් ගහලා 10ක් 15ක් වැඩිලා ගරු කවමනීය වූ අපේ මහෝපාද්‍යය ස්වාමීන් වහන්සේටයි කියලා බරලීමක් ආවා. ඊට පස්සේ මම කිව්වා මේ කරන්න කඩන්න බා කරන්න බයි කිව්වා. මම ඇයි කියලා ඔන්න ඔය පෙට්ටියට දාන්න කිව්වා. මම ඇයි කියලා. ඔය එන ලියුම ඔක්කොම දාන වෙනම පෙට්ටියක් තියෙනවා කවදාවත් කඩන්නේ නැහැ. මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ශේෂ්ඨේ මං දැක්කේ අපේ ඔය ඥානාරාම සාහනසේ විතර ඊ타ත්ම දක්ෂ මේ මනෝ සංචේතන ආහාර පිළිබඳ සංවේදී තව කිසි කෙනෙක් ලෝකේ මං දැකලා නැහැ. ඕනම කෙනෙක් අහු වෙනවා මේකට. ඒ ඔක්කොම අපි දකින්නෙත් අනේ අපේ ගුණයක් නිසා අපේ මේ මේ සීලය නිසා අපේ ඥානය නිසා මේ ලැබෙන සත්කාර කියලා. නමුත් මෙයා සේරම මාර්ගපාක්ෂිකයි. ඉතින් ඒක නිසා කොහොමද එහෙමනම් මිනිස්සෙක් මේ මේ භාවනා දිකට ගෙනියන්නේ කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ කොහෙන්ද සද්ධාව එන්නේ කොහෙන්ද කුසල ඡන්ද එන්නේ කොහෙන්ද අදිමොක්කේ එන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පුදුමාකාර විදියට විස්තර කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා අපි මේ ඒ සූත්‍රයත් මෙහෙදි කරව කජ්ජනීය සූත්‍රයේදී නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යත් යස්ස තේනාපි ජානාමි යම්පි නිසාය ජහයති. බුදුරජාණන් කියනවා දෙවියෝ බ්‍රහ්මයේ වන්දනා කරනවලු ඒ මහා පුරුෂයන් වහන්සේට নমස්කාර වේවා. ඒ ආජඤ්‍ය පුරුෂයන් වහන්සේට নমස්කාර වේවා. එතුමා භාවනා කරන්නේ අහවල් දෙයටද කියලා දන්නේ නැති කෙනාට. එනිසා මම භාවනා කරන්නේ ධානයක් සඳහා කියලා හිතනවා නම් තුච්චයි පාහරයි නීචයි. මම භාවනා කරන්නේ මාර්ගඵලය සඳහා කියලා කියනවා ඒකත් තුච්චයි පාහරයි නීචයි. මේක භාවනා කරන්නේ ඇත්ත දැනගෙන සඳහා පමණයි. යමක් සඳහා භාවනා කරන එක ආර්ථික විද්‍යාව කියලා හිතා ගන්න. ඒක මෙච්චර අපි කරන මේ ලස්සන වැඩ පිළිවෙලට තුච්ච දෙයකට හෙට්ටු කරන්න හදනවා. මොනම දෙයක්වත් ඕනේ ඒ නිසා සෑම නිමිත්තක් කරන භාවනාවට වැඩිය අනිමිත්ත භාවනාව හොඳයි. නිසා අනිමිත්ත ධාතුව තමයි ලෝකේ දෙන ලොකම දේ. ඒකට අදිෂ්ඨාන පූර්වක යන්නේ කියලා. මොනවා හරි පේන්න තියෙනවා නම් කුණක් තමයි. නිසා මොකටද මේ භාවනාව කරන්න කියන එකවත් තේරෙන්නේ නැත්නම් ඒ මනස ඇත්තටම නිවන් දැකලා වගේ ඉන්නේ. නිසා භාවනාවේදී විශේෂයෙන්ම සංකාර උපේක්ෂා ඥානට කිට්ටු කරනකොට එහෙම නැත්නම් මේ පටිවිපස්සනාවට යනකොට Tamanටම තේරෙන්නේ මේක මේ භාවනා කරනවද, කෙරෙනවද, ජවයට යනවද නැත්නම් Taman මේක හසුරුවනවද කියලා හසුරුවීමක් තියෙන තාකල් බොහොම පහත් භාවනාවක්. හැබැයි මම බොහොමත්ම සංවේදීව එහෙම නැත්නම් තාර්කිකව කියන පටන් ගන්නකොට නම් අපි নানা ආකාර හීන රාශියක් මවාගෙන තමයි භාවනාවට බහින්නේ. විශේෂයෙන්ම දානයක් දෙන්න බෑ යමක් ආපහු නැවත බලාපොරොත්තු වෙන අදහස නැත්තම්. ආනිසංස කතාව නැත්තම්. නමුත් සරුවචනසේ කබලින්කාර ආහාර සම්බන්ධ දානේදී පවා කියලා කියනවා යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් මම මේ දෙන ඉන්දියාප්ප දාන නිසා මට ලබනාත්ම බුරියානි ලැබේවා කියලා. තුච්චයි කියලා. තුච්චයි. වෙන මොනවාක්වත් කියලා නැහැ. ඒක හීන දානයක් කියලා ලියලා තියෙනවා. ඒ වෙනුවට කියන්න කියලා තියෙනවා මම මේ දෙන දේ මට නිවන ලැබේවා. නිවන කියන්නේ අකිංචන. කිසිම දෙයක් නොවන දෙයක්. ඒත් බුදුහාම කියන එක මධ්‍යස්ථ දානයක් කියලා. උත්කෘෂ්ඨ දානය කියලා කියන්නේ මේ දාණය ලබන කෙනත් මමත් සාදු කියන සෑම දිනාටම කවදා හෝ නිවන් ලැබේවා. මෙන්න මේ විදිහේ උත්කෘෂ්ඨ අදහසෙන් වතුරු වීදුරක් දුන්නා. කරුණාබර වචනයක් දුන්නත් ජීවනට හේවණක් දුන්නත් පාරමිතා ශීර්ෂයක් වෙන්නේ. මොකද කිසිම දෙයක් ආවව අපේක්ෂා නැතිකම තමයි ඒ දාහනේ උත්කෘෂ්ඨ කරවන්න තියෙන පළවෙනි දේ. ඒ වගේම තමයි ස්පර්ශය භස ආහාර කරනකොට යමක් භාවනාවට අරමුණු වෙනවා නම් ස්පර්ශ වෙනවා නම් ඒ තාක්කල් භාවනාව යන්න ඕන. කවදා හෝ ස්පර්ශ වෙන දේ සියල්ලම කළා දැම්මට පස්සේ අන්න නිවන අරමුණු වෙනවා. මනෝ සංචේතන වශයෙන් අපිට චේතනාවක් පහළ වෙනවා නම් ඒක අපි අර චේතනා සූත්‍රයේ සඳහන් කරා චේතනා පකප්පන අනුසේ. ඒ වගේම සරුවචනන්සේ සබ්බ සංඛාරේසු දස සංඥා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අදිඨාන අනුසය ආශව මේ සෑ මොනම දෙයක් ආවත් ඒ දේ පිළිබඳව ආශාවක් පහළ වෙනවා නම් ඒක සංසාරයට බැඳිනවා. නිසා භාවනා කරගෙන කරන ගියාට භාවනා කරන්නේ භාවනා සඳහා මිස මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන දාසින් නෙමෙයි. ඒකට මනෝ සංචේතන ආහාර ආ පුදුම විදියට අපිව ඔය ලාභ සත්කාර વિશેයි පරානුද්යතාව සප්පේශේයි අමර විතක්ක વિશેයි පුදුම විදියට බොහොම සියුම් විදියට බඳිනවා. ඔක්කොම ඇත්ත හෝ නැත්ත හෝ හුදු මනෝ විකාර වශයෙන් සලකලා පැත්තකට කෙරුවොත් ලැබෙන්න ඕන දේ ලැබෙයි. ඒ වගේම විඥානාහාර කියලා කියන්නේ මොන දේ දැක්කත් මොන දේ අපේ හිතට පහළ වුණත් ඒ දේ දෙකකට බෙදලා ද්වේතාවයකට වටලා හරි වැරදි හොඳ නරක යහ අයහ ධර්ම අධර්ම වශයෙන් මේ බෙදිල්ල තුල තමයි විඥානයේ පෝෂණය ලබන්නේ. අපි අනිමිත්තට ගියා නම් අල්ලන්න නිමිත්තක් නැත්තන් කියන එක හොඳ නරක කියන දෙයක්වත් නැහැ. හරි වැරදි කියන දෙයක්වත් නැහැ. යහපත් අයහපත් කියන දෙයක්වත් නැහැ. ධර්මීය අධර්මීය කියන දෙයක්වත් නැහැ. ඒ නිසා ਸਰවචනාංශයේ විඥානයේ වගේ දේවල් ගැන විස්තර කරනවා කියනවා ධම්මෝ බිවෝබික වේ පහතබ්බා පගේ වදම්. මහණේ බලට කවදා හරි මේ සත්‍ය ධර්මයක් අතාරින්න වෙනවා. ධර්මයේ අධර්මයේ ගැන කුමන කතාවද කියලා. නමුත් අපි පුදුමාකාර ආශාවක් තියෙන මේ ධර්මස්කන්ධය දැනගන්න. මේ සා ආශාවකින් දැනගන්න මේ ධර්මස්කන්ධේ හලන්න වෙනවයි කියලා දැනගත්තොත් මොනතරම් කම්පලයක් එයිද? ඒ මොකද මේ ධර්මස්කන්ධයෙන් අපි මම ආයනේ පෝෂණය කරන්න හිතාගෙන ඉන්නේ. මේ අපේ මාන්නේ පෝෂණය කරන්න හිතාගෙන තෘෂ්ණා පෝෂණය කරන්න හිතාගෙන. මොකද ධර්මයේ තියෙන ඊතර කරන තරණත්තාය නෝ ගහනත්තාය කියලා බුදුරජාණන්සේ ඔය කුල්ලූපම සූත්‍රය සඳහන් කරලා තිනවා මේකේ ඊතර වීම සඳහා මිසක අල්ලා ගන්න දෙයක් නෙවෙයි. නිසා විඥාණය පිළිබඳ වැඩ කරන යනකොට මොනම විදියකට හෝ විනිශ්චය කරන හිතක් තේරුම් බේරුම් කරන හිතක් මේක හරි වැරදි කියලා ඒ තියෙන තාකල් අපි දන හෝ නොදන විඥාන ආහාරය සපේනවා එතකොට සංසාරේ වැටෙනවා අපිට හිතා ගන්න බැරි තැනකට භාවනාව යනවා කියලා හිතමු. ඉන්නවා දන්නේ නැහැ, නිින්ද කිල්ලක් දන්නේ නැහැ, කාලය තේරෙන්නේ නැහැ. එහෙම අන්නේ වගේ තැනට ගියාට පස්සේ අපිට දැනෙන්නේ තනි වුණා, පාළු වුණා වගේ මහා සරුංගලේ නූල කඩලා ගියා වගේ ගතියක්. නමුත් විඥාන ආහාර නැති තැනකට යනකොට අන්නේ වෙන එකට තමයි අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ එකම වෙනස ඒකට අවදි වෙන්න පුළුවන්. මේකට අපි සමාඩ ශූන්‍යතාවය කියලා කියනවා. තව සමහරట్లాට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා කියනවා. එහෙම නැත්නම් තතතාවය කියලා කියනවා වෙන දෙයකට වෙnderලා නිකන් ඉන්නවයි කියන එක. ඒක මේ විපස්සනා ආදී පමණ උත්කෘෂ්ඨ මට්ටමේදී සිදුවෙන එකක් මිස තර්ක කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. තර්කේ නැතුව යන්න බෑ. හැබැයි ඒක විදිහට කියනවා මොකද අර මූලික දැනුම අවශ්‍යයි. කොට ගහන කොට ගහන ගිහිල්ලා අන්තිමට ඒ විඥානයේ විඥානාහාරයක්වත් නොවන විදිහට යනවයි කියව දවසට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක කබලිකාරහර හරහා ස්පර්ශය හරහා සංචේතන හරහා තමයි මේ විඥානේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි පටිච්චසමුප්පාදේ පටන් ගන්නකොට අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියලා මූල ධර්ම පත්‍රයෙන් තමයි තේරුම් ගන්න. මොකද බලනකොට අපි හැම චිත්තක්ෂණයකම මේ ප්‍රකල්පනා චේතනා පහල කිරීමෙන් මේ අනු විනිශ්චය කරන්න යෑමෙන් තමන් විනිශ්චය කරන්න යෑමෙන් අපි නොදන්න පුදුමාකාර ආශ්‍රව වගේක් අනුශේ වශයෙන් එකතු වෙනවා. මේක තමයි මාන්නේ කියලා කියනවා. මනිනොයි කියන එක. ඉතින් මේ මැනීම තුලින් තමයි අපිට නව නිර්මාණ කරන්න ඕන Java ලැබෙන්නේ. තව කෙනෙක් පරයාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙන. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට ඒ වෙනුවට අපේ හැම හැකියාවක්ම වෙන්නේ අපි සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න පමණයි. එම වීම සඳහා අදහසින් නෙමෙයි. ඒක සරුවත්තරන්සේ සඳහන් කළා තියෙන්නේ එයා රහතන් වහන්සේලා අතරත් කෙනෙක් බවට පත් වුණා. ඉච්චරයි. ගංගාවේ වැලි තලාවේ ගංගා නංගගේ වැලි තලාවක තියෙන වැලි තලාව එක වැලියටයක් බවට පත් වුණා මොන විදිකින්වත් කැපී වෙනීමක් නැහැ මොන විදිකින්වත් හුවා දැක්වීමක් නැහැ මොන තාවිකවත් ඒ පත්වෙච්ච தത്വයට ප්‍රේම කිරීමකුත් නැහැ එනිසා මේ හතර වූ ආකාර හැම වෙලාවෙම පෝෂණ ලබන්නේ තෘෂ්ණාව හරහා ඒ නිසා මේ ආහාර හතර පිළිබඳව කල්පනා කරන පටන් අරගත්තොත් හරීම මේ සංවේ සංවේග සංවේගයක් ඇති වෙනවා කොහොමනම් තව කෙනෙකුට මේක බෙදා හදා ගන්න. කොහොමනම් තව කෙනෙක් එක sannivedanaya කරන්නෝ කියන හැඟීම පහළ වෙනවා. මොකද ඒ තරම්ම අපේ පුද්ගලික න්‍යාය පත්‍රයේ තියෙන්නේ ඔය හතර ආකාර පෝෂණය කිරීම. කබලින්කාර ආහාර පෝෂණය කිරීමක්, নানা ආකාර ස්පර්ශ පෝෂණය කිරීමක්, සංචේතන පෝෂණය කිරීමක් සහ මේ විඥානය අනුව තරාතිරම පෝෂණය කිරීමක්. නමුත් මේ සියල්ලම 100%ක් නැති තැනකට ගිහිල්ලා මේ ඥාන පෝෂණයක් ඥාන විභාගයක් වෙන්නේ මෙන්න මේක දැන ගැනීම පමණයි අපි යෝ දැන හෝ නොදැන සෑම චිත්තක්ෂණයකම මෙන්න මේ වගේ සම්මාදමක් යනවා අපේ හතර ආකාරයක ඒකේ ප්‍රයෝජනය සලකලා කරලා Taman අසතියේ එහෙම නැත්නම් සම්පජාඤ්ඤේ නැතුව හිටියොත් මේවා කොහින් එකතු වෙනවද දන්නේ අන්තිමට ඵල විපාක දෙන්න හදනකොට කොහින්ද මේවා එන්නේ කියලා සැකයක් එනවා. හොඳට හැම චිත්තක්ෂණයක බලන් හිටියොත් විශේෂයෙන් මේ මනෝ සංචේතන ආතර ආහාර සහ විඥාන ආහාර කියන දෙක තේරෙන පටන් අර ගන්නවා ගැළවී සිටීම සඳහා පුදුමාකාර අවදිගතියක් සහ දේවල් වලට පටලැවෙන්නේ නැතුව ඉන්න ගතිය. චේතනා විශේෂයෙන් සහ අනු විනිශ්චය කිරීම විශේෂයෙන් තමන් විනිශ්චයකිරීමත් ඒකට අයිති වෙනවා. අන්නේ વિશે බේරිලා ඉන්නවා කියනකොට කැලේ ඉන්නවා කියන එක ගහක් යට ඉන්නවා කියන එක ශුන්‍යාගාරක ඉන්නවා කියන එක වටිනාකම තේරෙනවා. ජන සමාජය තුල ඉන්නවා කිව්වහම හරිම අමාරුයි කුඩල්ලා නිකන් මුහුදු වෙලට ගියා වගේ. හැම පැත්තෙම ලුණු වදින නිසා අපේ මේ හතර ආකාර පෝෂණය වෙනවා ආහාර පෝෂණය වෙනවා ඒ නිසා සංසාරට නිසා මේව හැම එකම බැඳෙන තෘෂ්ණාවෙන් ඒ නිසා අර මෙතෙක් පෙළ ගහගෙන ආපු ක්‍රමේ දිහා බලනකොට මේක දිහා අඩු ගානේ චින්තාමේ පැත්තෙන් එහෙම නැත්නම් අන්වේ ඥාන පැත්තෙන් කල්පනා කරලා මේ සති මාත්‍ර චිත්තයක තියෙන වටිනාකම තේරුම් ගන්න එක චිත්තක්ෂණයක් අපි සතිය කියනන මේ හතරාකාර ආහාරයෙන්ම වළකින. කබලින්කාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඒ නිසා එක චිත්තක්ෂණයක් හෝ සතියෙන් ගත කරනවා කියන එක අපි විසින් අපට කරන්න පුළුවන් උසස්ම කරුණාව බවත් ඒ වගේම අත්ත කුසලයේ බවත් කල්පනා කරලා අනිකුත් විචිත්‍රතා අනිකුත් සංකීර්ණතාව වෙනුවට ලදලද චිත්තක්ෂණේ එලෙබසිටියෙන් ගත කරනකොට මේ ඇබ්බැහියට කරන මේ වැඩෝලින් වෙන්වීමම විශාල කුසලයක් වඩපත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තම තමන් කරගෙන යන වැඩවල තියෙන දැනට උපයලා තියෙන සති මාත්‍රාව පිළිබඳව අගේ ආඩම්බරය කරගෙන ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට පුළුවන් තරම් මේ සති මාත්‍රාවට තමන්ගේ සම්පූර්ණ වගකීම් බාර දීලා සතිපට්ඨානය එළඹ සිට 100න් ගත කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව නැත කරන සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රතිනව හෘද ස්පන්දනය ලැබෙන රෝගියෙක් එම ස්පන්දනය ප්‍රතිනව ලැබෙන වෙලාවේදී තවත් රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා එය ගලවා සල් කරන්නට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී දැන් අර රෝගියාගේ හෘද ස්පන්දනය ඉවත් කරන පුද්ගලයා ප්‍රාණඝාතයකට ලක් වෙනවා. එහෙනම්. ඒ නොවෙන්න මොකද හේතුව? එතකොට සාමාන්‍යයෙන් දැන් තන ප්‍රාණය නිරුද්ධ වෙන්නේ නැති වයෝ වෙනවා. එතකොට චපිසිත නෑ එතෙන් දැන් දොස්තර ගැනද ඔය අහන්නේ පළවෙනි ලෙඩා ගැනද ඔය අහන්නේ දෙවෙනි ලෙඩා ගැනද ඔය අහන්නේ පළවෙනි ලෙඩා ගැන දැන් දෙවනි ලඩාගේ ජීවිතය ගලවා ගැනීම ස්ථේපනාවක්. ඒක පැහැදිලි කරනවා. එකට එක් ඉන්නවා දැන් ටර්මිනල්. හෘද ස්පන්දනය තියෙනවා. තව කෙනෙක්ගේ ජීවිතය සඳහා මෙයාගේ හෘදය ගලවලා එයාට දෙනවා කියන අදහසක් තියෙනවා. එතකොට ඒ අදහසේ චේතනාව මේ හෘද ස්පන්දනය වෙන රෝගියාගේද? නෑ නෑ. දැන් ප්‍රාණය නිරුද්ධ වෙනවනේ දැන් අර පළවෙනි රෝගියාගේ ප්‍රතිනහල්ද ස්පන්දනය නවතිනවනේ එතකොට නෑ ඒක තමයි එයාගේ එයා ඒ හදවත අනිත් එකනට දෙන්න ඕන කියන චේතනාව කාගේ අදහසක්ද මේ වෛද්‍යවරුන්ගේ තීරණය කිසිම කිසිම කෙනෙකුට වෛද්‍යවරයෙකුට තියා මොනම జాగතිකරුවත් තව ආත්මයක් තීන්දුව කරන්න අයිතිය බුදුහාමුදුරු දීලා නෑ අඩු ගන්න තමන්ගේ ආත්මයක් තීන්දුව කරන්න අයිතියක් නෑ මම සාකච්ඡා කරනවා ඒ වුණත් ඒ වුණත් ඒ කියන්නේ මේ කියන්නේ අයන් හට් එක ගලවලා වෙන කෙනෙකුට හයි කරන්නේ හැම. එහෙම වුණත් මේ මනුස්සයා මේ ගලවනවා කියන එක දැන් ස්වාමීන් වහන්සේ දැන් ප්‍රතිම හෘද ස්පන්දන ලැබෙන රෝගියාගේ දෝදරුවන් තීරණය කරනවා දැන් තමගේ මවම පියාට මේ ස්පන්දනයේ ප්‍රතිම වයින් කරනාට පස්සේ අනිවාර්යයෙන්ම මරණය සිද්ධ වෙනවා ඒක නැත්තම් තීරණය කරනවා දැන් මේ විඳින්නේ දුකක් මේ නිසා තේරුමක් නැහැ කියලා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා බෝධරුන් මේක ඉවත් කරන්න. එතෙන්දි අන්තරේ පාප කර්මයකට ලක් වෙනවා බෝධරුන්. පැහැදිලිවම. පැහැදිලිවම ඒ අනුකම්පාව නිසාම තමයි බලාගෙන ඉන්න බැරිකම නිසා හાર્ට් එක අයින් කරන්නේ. වෙන ලෙඩ ගැන ඕනේ අපි තනි ලෙඩෙක් ගැන ගත්තත්. කිට්ටුවන්තර විතර කැක්කම ඉන්නේ. අල්ලපු ගෙදර මිනිස්සයා කියලා දෙන්නේ කන්සෙන්ට් එක. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමෙන් තමයි යෝග හටගන්නේ. ඒ මනසට බලන්න ඉන්න බෑ. ඔය ඉන්න කාලේ හිටියා හෙන්රි වැන් සයිස්ට් අවුරුදු 90ක් විතර ජීවත් වුණා. කතෝලික ෆාදර් කෙනෙක් ඉඳලා කෙලින්ම බෞද්ධ භික්ෂුවක් බවට පත් වෙච්ච කෙනා. පස්සේ සිවුරු ඇරලා හිටියේ. එයා කියනවා නුවරට ගියාට පස්සේ එයා කාර් එක ෆොක්ස්වැගන් කාර් එකක් තිබුණේ. එයා යනකොට ක්වීන්ස් එකේ උඩ තට්ටුවේ ඉඳලා පරෙයියෙක් වැටලා ගැහෙනවලු ගැහෙනවලු ගැහෙනවලු ඔළුව වැදිලා. එයා කෙලින්ම ටයර් කරලා ඇරියලු තියෙනවා. ඊට පස්සේ කියලා කියනවා මං එහෙම කෙරුවේ ඇයි කියලා මගෙන් අහන්න එපාලු. ඒක මට නොකර බැරි. ඉහර ගැහෙන සතාකදී අනුකම්පාවෙන් කරනවා වගේ. ඒක තමයි අනුකම්පාව එක පාරණයි පැත්තරිති ගමන් මරණාසන්නයි. මාරාන්තිකයි. ඉතින් ඒක නිසා එවැනි දේවල් වෙන්නේ කිට්ටුවන්තයට. පිටේ ඉන්න කට්ටියට ඔක ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ අපේ රටේ නීතියේ හැටියට දැනට බීටිං heart cadavers කියලා තමයි ඒ වලට කියන්නේ. ඒ කියන්නේ brain death. brain death එක certify කරන්න ඕන තුන් දෙනෙක්. බ්‍රේන් ඩෙඩ් කියලා ආයෙ රිකා වෙන chance එකක් නැහැ කියලා EEG එකක් කළා අර කනට අයිසුතුර දාලා ඒ වගේ ටෙස්ට් තුන හතරක් කළා එහෙම සර්ටිෆයි කරලා ආයෙ chance එකක් නැහැ කියලා කිව්වට පස්සේ තමයි organ donation වලට කල්පනා මේ කියන්නේ organ donation නෙවෙයි මේ කතා කරන්නේ අයන් හට් එක ගලව තව කෙනෙකුට හයි කරන එකයි දැන් organ donation එක තමයි මේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ කියන්නේ heart මට ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ මං අහන්නේ ඒකයි මේ අයන් හට් එක ගැනද කතා කරන්නේ නැත්නම් බීට් වෙන හට් එක ගලව වෙන කෙනෙකුට ට්‍රාන්ස්ෆර් කරන එකද යන්ත්‍රය දෙන එකද කියන්නේ එන එන ඕගන් ඩොනේෂන් කතාවක් නෑ මෙතන. ඕගන් ඩොනේෂන් කොහොමදත් රිලේෂන්ස් හට උනත් කියන්න බෑ මේක නිවන්න කියලා. දැන් සමහරවල් ප්‍රයිවට් සෙක්ටර් එකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද සමහරකට සල්ලි නෑ. ගෙවා ගන්න බැරි තත්යකට ඇවිල්ලා වෙන්ටිලේටර් එකේ patient ඉන්නවා. බ්‍රේන් ඩෙත් එකක් සර්ටිෆයි කරගන්න බැරි නම් ලොකු තත්යකටපත් වෙනවා. මොකද අපිට නිවන්නත් බෑ. රිලේෂන්ස් වල කියලා නිවන්නත් බෑ. මොකද patient තාම රිකවර් වෙන්න chance එකක් සුළු වශයෙන් හෝ තියෙනකම්. එතකොට හුඟක් වෙලාවට මේ රිලේෂන්ස්ලා අපිට පටවන්න හදනවා ඩිසිෂන් එක. ඔව්. හුඟක් වෙලාවට කියනවා කේසස් තුනක් මම දන්නවා. ඔය ડોક્ટર ජයසූරිය ලියලා තියෙන පොතක් යුතනීෂා කියලා. එයා කියනවා එහෙමනම් ගණ්ඩේ කියලා හොලන්ඩ් වල ඉන්නවලු ડોક્ટર ඩෙත් කියලා මිනිහ කෝණ තැනකට යනවලු ගලවනවා. ඒකයි උගේ කොන්ත්‍රාත් එක. Doctor death. ඌ කියලාම තියෙනවා. දෙක මහසීසයිඩෝ අන්තිමට ভেජිටබල් වුණා. ভেජිටබල් වුණාට පස්සේ ඒ ડોක්ටර් කියන්නේ එයා පවුලේ දොස්තර වගේ පුදුමාකාර දේශයලට ආදරෙයි. ඔක්කොටම සංඝයාට කිව්වා ඇවිල්ලා බලන්න. අවසාන ගෞරවය දක්වලා පැත්තකට යන මම වැඩේ දෙනවා කාටවත් කියන්න බෑ. මාස දවස් ගාණක් ඉඳලා තාමත් ඒක ප්‍රසිද්ධ රහසක්. ඔක්කොම සංඝයාවිලා අවසාන ගෞරවය කරලා ගියාට පස්සේ ඉවර කරා. මොකද එයා දන්නව හොඳටම වෙන්නේ නැහැ කියලා. කොහොම හරි මේ තීන්දුවේදී හම්බෙන ඒ දොස්තර හොඳටම වගකීම් බාර අරන් තිනවා මම මේ මරණය කරනවා මම වගකීම් බාර ගන්නවා. අපාය යන්න හරි මම ගන්නවා. යට ඒ ඒ අර කරුණාව අනිත් පැත්ත හැරුණට පස්සේ මේක කර හැකියි. මට කිව්වා කරුණානේ අනිත් පැත්ත එකක් UK ගියාට පස්සේ දරුවා ප්‍රසූත කරන වේදනාවේදී ඇතිවෙන දුක නිසා දරුවා ඉපදිලා මාස 6ක් ඇතුළත ඒ දරුවා මරන්න අයිතියක් අම්මට තියෙනවලු එංගලන්තේ නීතිය හැටියට. මං කිව්වා මට ඒ දෙන්නේ කියලා මොකද හරි ඉන්ටරෙස්ටිං. හරි ඉන්ටරෙස්ටිං මේ වගේ මේ නීතියෙන් පුළුවන් ද මේ වගේ කන්සෙන්ට් එකක් අපිට තීන්දුව කරන්න කියලා. ඒ දෙන්නේ කියලා බැරිස්ටර්ස්ලා දෙන්නේක් ඉඳලා කිව්වා ඒ වේදනාව නිසා මාස 3ක් ඇතුළත දරුවගේ බෙල්ලමීට කර මැරුවට අම්මට විරුද්ධ නීති ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් එතෙන්දි වැඩ කරන්නේ පුදුම විදිහට මේ මෛත්‍රිය සහ කරුණාව කරුණාව සහ ද්වේෂය මේ ට්විස්ට් වෙන හැටි. හරි අමාරුයි. ඒක නිසා ඒකදී දැන් මේ සැරේ පර්ත් කියාට පස්සේ ඒ සිල්මෑනියෝ මයින් ඇවිල්ලා කිව්වා දෙන්නෙක්. සිල්මෑනියෝයි තව ඇඩිලේඩ් වලින් ආපු ලේඩි කෙනෙක් දෙන්නට ප්‍රශ්නයක් තියෙනවා මට පුද්ගලිකව හම්බෙන්න. ඊට පස්සේ ඒ සිල්මෑනි කිව්වා මම දැන් ලාස්ට් විල් එක ලියන්න හදන්නේ ස්වාමීන් වහන්සේ පුතාට. ඊට පස්සේ මම කිව්වා ඉතින් අපි මට නම් කියලා තියෙන්නේ දැන් මම අන්තිම වෙනකොට මම මේ සංඝයාට කියනවා ලේසි දෙයක් කරන්න. මගේ වෙනුවෙන් මම මරණයට පස්සේ කළ යුතු දේ තියා ඉන්න දේට ඔක්කොම කියන්න කැමති නැහැ. මේ දේ කරපන් කියලා. ඒ නිසා ඕගොල්ලන්ට පහසු දෙයක් කරන්න. මම නිසා අවසාන විල් එකක් ලියන්න මට ඕන කමක් නැහැ. පහසුම විදියට කරන්න හැබැයි කිසිම අතිශෝක්ති කරන්න එපා. ඉතින් බෑනිකෝ මට කරන්න බෑ ඇමරිකාවේ ඉන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ මම අර ආටිකල් එකක් ගෙන්නනකො පෙන්නන්න හදනකොට එතන හිටියා බුද්ධරක්කිත ආමඳුරු. ඒ ආමඳුරු ගිල ගෙනත් දුන්නා. දැන් ඔයා ගියාට පස්සේ ලෝය ආයි ඔයාට කිඩ්නි එක තියෙනවා මේක තියෙනවා මේ කම්බිනේෂන් එක ගන්නවද? මේ කම්බිනේෂන් එක ගන්නවද? ඔන්න එහෙම එකක් තියෙන්නේ කියලා කොලේ ගෙනත් දුන්නා. කියන්නේ මේකම සල්ලි හම්බ කරනවා. මේ මේ ඩිසිෂන් එකෙන් සල්ලි හම්බ කරන්න නීති හදලා තියෙන වෙන කිසිසේත්ම මානව අයිතිවාසිකමකට නෙමෙයි. ඊට පස්සේ මං කිව්වා ඊටකොට මේ මෑණියෝ කියනවා අන්ත එහෙට ගියත් මෙහෙට ගියත් දැන් කොටු වෙලා මං කිව්වා සංසාරේ ඉන්නකම් කොටු වෙලා මොනම තැනකින්වත් බේරුමක් කරන්න බෑ. හොඳ වෙලාවට ඒ ආටිකල් හම්බුනේ. ඒ නිසා මේක මේ යුතනීෂාවල මේ තියෙන தত্ত্বය අද තන්නේ ක්‍රම සල්ලි කසා කෑමේ ප්‍රයෝජනයක් මිසක්කා මේකේ කිසිසේත්ම ඔය හිතේ තනුකම්පාවක්වත් ජීවිතයකට තියාසාවක්වත් මොකක්වත් නැහැ. හැම තැනම ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ප්‍රාන්ත පහක් විතර තීන්දුව කර තිනවා බ්‍රේන් ඩෙත් එක උනොත් ඩෙත්. අනිත් එක කියනවා හાર્ට් ඩෙත් එක උනොත් ඩෙත්. ඒ දෙකල කන්ට්‍රඩික්ටරි. ඒ ප්‍රාන්තවල හැටි හැටියට මේ එකකවත් කනු මොනම මානව ගතියක්වත් මොනම අනුකම්පාවක් නැහැ. තන්නේ කර මරණය විකෝණ කන ගතියක් තියෙන. නීතිය කියන්නේ එච්චරයි. බුදුරජාන් වහන්සේ කිව්වේ මේ සංසාරයේ තියෙන තාක් දුකමයි. මේක දුක්ඛේ දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. මේක තෝරලා බේරලා මේකේ මේ අර බල්පොල අම්පිටේ රාහුල හඳුරෝ කිව්වා බලු බෙට්ටක මහත්තයෝ මුල හොඳයි අග හොඳයි නරකයි කියලා කියන දෙයක් නැහැ. වට කට්ට හොඳයි මැද කටිය සවුත්තු කියන දේ ඔක බලු බෙට්ටම තමයි කිව්වා. දාන්තාර නම් ආය ගන්න දෙයක් නැහැ කියලා. මම ගිහිව ඉන්න වෙලාවේ. මට ඒකනම් টොප් එකට තේරෙනවා. ඔය මොන නීතිය ගත්තත් හොදලා ගන්න කියලා දෙයක් මේකේ නැහැ. පිටලැල්ල සවුත් වෙලා තියෙනවා මැද කැල්ල හොඳ ඇති කියලා. උඩ කැල්ල සවුත් වෙයි මැද හොඳ. තන්නේ කර බලු බෙට්ටක් විතරයි. ඒ නිසා වැඩි කල්පනා කරන්න එපා සත්‍යමත් වෙන්න. බුදුහාමර කියනවා ඒක ඊට වැඩිය බොහෝම විප්ලවීය උත්තරයක්. තව කෙනෙක් තියා තමන් මැරෙන වෙලාවත් තමන්ට සින්දු කරන්න අයිතියක් නැහැ. අද ඒ තරම්ම මේ මකර ඇවිල්ලා උප්පත්ති දවසේ ඉඳලා දරුවා මැරෙන තැන දක්වා ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි. හැම එකකම තියෙන සල්ලි විතරයි. මොන සරුවචනාංශේ ඔක්කොම තියෙදි කියලා තියෙනවා mind your own business. උඹටවත් බෑ උඹ ගැන තියෙන කරන තව කෙනෙක් ගැන කුමන කතාවද? බුදුහාම කියනවා මඩ ගොරුවක ඉදිලා ඉන්න කෙනෙක්. තව ඉදිලා ඉන්න කෙනෙක් ගොඩ දාන්න හදනකොට මොකද වෙන්නේ? බොහොම සරල උදාහරණයක්. අපේ ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ සෙන් මාස්ටර් කෙනෙක්ව හම්බෙලා තිනවා තායිලන්තේ එයාපෝට් එකේදී. ඒ දෙන්නම මාස්ටර්ස් දෙන්නටම භාෂාව බෑ ඉංග්‍රීසි බෑ ඒ ට්‍රාන්ස්ලේටර් දෙන්නා සුදු සාකච්ඡා කරලා තියෙන සාකච්ඡාවට සෙන් මාස්ටර් කිව්වලු අපි නම් තියෙන තනි ක්‍රම මහා කරුණාව කියන අන්තිම සතත් නිවන් දකින්නකම් මම නිවන් දකින්න මම බෝසත් පරපරාව පුරනවා ඒ නිසා බොහෝම ජනප්‍රියයි කියලා මේ සයිඩෝ කිව්වලු මයි තියෙන්නේ මම නිවන් දකින්න එක විතරයි ඉන් එහාට මොකා නිවන් දැක්කත් මට වැඩක් නැහැ ඊට පස්සේ කොච්චර කැතද කොච්චර පටුද කොච්චර ආත්මార్థකාමීද කියලා ඉතින් දැන් ට්‍රාන්ස්ලේටර් දිනනට අප්සෙට්ලු මහා ට්‍රාන්ස්ලේටර් ඊට පස්සේ දැන් අරයා කියනවලු අපි නම් එහෙම නැහැ. අන්තිම බෙඩ් ඔෆ් ග්ලාස් ග්‍රාස්. තනකොළ පෙත් තනකොළ පෙත්තකුත් තනකොළේකුත් නිවන් දකින්නකම මම නිවන් දකින්න. ඒක හරි පළල්නේ. හරි ජනප්‍රියයි. ඊට පස්සේ සයිඩකවලු මම කියන්නේ මම කියප එකක් නෙමෙයි බුදුහාමුදුරු කියප එක මඩගෝරුක ඒట్లా ඉන්න කට්ටියට ඉන්නේ පිරිසේ තව කෙනෙකුට අනුකම්පා කරන්න ගියාම මොකද වෙන්නේ? ඒ නිසා හොඳම වැඩේ තමයි දනිපනි ගහලා ගොඩට ගිහිල්ලා ගොඩ ඉඳගෙන ලීයක් දාලා හරි කමන්නේ මිනිහෙක් ගොඩ ගන්න එක. ඒක වෙයි. අර අනුකම්පාවෙන් කරන්න හදන වැඩේ අපි අපිට මේ වගේ දේවල් විනිශ්චය කරන්න කොහෙන්ද අධිකාරී ශක්තියක්? අපිට කොහෙන්ද ආණ්ඩු කිරීමේ බලයක්? අපිට මේ මේ පැහෙන අර ලිපගිනි මොලවන තෙක්දිය සැරේ වගේ ඉඳගෙන අපි තවත් මේ අනුගේ සීනි කිරන්න හදනවා. අනුගේ ගන්තබා බිස්නස්. ඒ නිසා කරනයි කරත්තේ දෙන්නම් විකුණලා මයින්ඩ් යෝන් බිස්නස්. එච්චරයි මට කෙලින්ම කියන්න තියෙන. එච්චර ඒක හරීම පපුවට පිහින් යන්න වගේ තමයි කරුණාවත් එතක් නෑ වගේ තමයි ඒකවත් කරන්න බෑ කියලා මම අභියෝග කරනවා. Tamange වැඩක්වත් කරගෙන ඉන්න බෑ. මේ සතියෙන් හිටපන් කියවට ඒ හිටින්නෙත් නෑ. ඒ චේද්දී අපි කොහොමද මේ ටර්මිනල් පේෂන් කෙනෙක් ගැන කතා කරන්නේ? මොකද්ද ඒක? බුදුහාමතුත් කතා කරන එකක් නෑ මම හිතන්නේ හිටියනම්. අපි විශේෂීස්ත්‍ර නෙවෙයි. මොකොයි පැත්තෙන් කරනද අපි අනුකම්පාවමයි කියන උඹ අනුකම්පා කරන හිටපන් උඹ ගැන අනු ගැන අනුකම්පා කරන්න ඉස්සල්ලා. මේ ප්‍රශ්නට විපස්සනාවෙන් ගැන වෙන කොහොක්වත් උත්තරයක් නැහැ. විපස්සනාවේ තියෙන ප්‍රශ්නේම දමල ගන්න එක විතරයි. වෙන උත්තරයක් නැහැ. ඒක ලස්සට පෙන්නනවා කරුණාව ද්වේෂයට හැරෙන හැටි. ඒ ඒක තමයි පෙන්ලා තියෙන්නේ මේ මන් දන්නවා තුන් දෙනෙක් විතර ඉන්නවා අන්තිම වෙලාවේ තාත්තගේ මේක ප්ලග් කරන්න ගලවන්නේ කියලා තීන්දුව කරා. ඊළඳාරිකමට තීන්දුව කරා. තාම පශ්චාත්තාප වෙනවා. ඇත්තට මේක natural decision එකක්. ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා කොහොම කරත් මම තමයි ඒ පිටරට ඉඳලා එනකන් හිටියා ඒ පුතා ආපු ගමන් කිව්වා අයියෝ පිසු කතා කරන ගලවන්නේ කියලා. ගැලෙව්වා. ඉවරයි. මල. එන්දන් පශ්චාත්තාප වෙනවා. ඉතින් අර මහසීස පණිසංශ කියන්නේ මේ ස්වභාවයෙන් වෙන දේවල් මේකට කමං කොමිට් වෙන්න එපා. තමයි මේකට චේතනා වශයෙන් සම්බන්ධ වෙන්න එපා. සම්බන්ධ වෙච්ච තැන ඉඳලා කර්මයක් වෙනවා. නැතත් ඕක වෙනවා. ඒ නිසා ඒක වෛද්‍ය ශාස්ත්‍රය ඕන ශාස්ත්‍රයක් කරත හැකි. ඉතින් අර මෑනියෝ හිටියේ ඊට වැඩිය දුෂ්කරතාවයකට මේක කළ යුතුමයි මම මොකද්ද ලියන අවසාන කැමැති පත්‍රය කියන්නේ. අන්තිම බයනකව දිනු වෙනවයි කියලා කියන්නේ මතක තියාගන්න ආපිට කරගෙන බ්‍රහ්මචක මේ බූමරැංග එකක් මොනම දිනුවක්වත් නැහැ. ඒ වගේ මන්දන මං පෙන්නන සෝසස් ඕන්නම් ඇමරිකාවේ විතරක් මේ යන සෙල්ලමට පස් දිනක් දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ තියෙන දියුණුවේ තියෙන අමනුෂ්‍ය ගතිය. මේ තියෙන දියුණුවේ ගසා කෑම අපි ඔක්කොම දැන හෝ නොදැන ඒකේ රූකඩ විතරයි. මොන જાති මොන සංවිධානයට ගියත් අහුවෙලා ඉවරයි. එකයි කරන්න තියෙන්නේ මම දැන් මෙතන. එතනදී අල්ලන්න බෑ මොකාටවත්. අපිට වෙලා තියෙන්නේ ඊට වැඩිය හොඳයි අනුන්ගේ සීනි කිරණ එක. කරන්න දෙයක් නෑ. ඒක අපේ ඇබ්බැහිය. අර නිකන් ඉන්නකොට බුලත් ටිකක් කපා වයින් එක බීඩියක් බොන එක නැත්තම් චුගියම්මක් හපපයින් එක හොඳයි. එහෙම තමයි හිත අනින්නේ. අතීත මීට වැඩිය හොඳයි. මම දැන් මෙතන. සුම්මයිද කියලා කියන්නේ ඔකට දෙමලෙන්. සුම්මයිරි. ඒ මේ මේ කවුද මෙයා ඉන්දියාවේ හිටියා මේ 70 ගණන් වල නැති වුණා අන්තිම හොඳ ස්වාමි කෙනෙක් ඒ මේ කියන්නේ ඉර්චින්නාන්ත කෙනෙක් යා මේ රාජනිෂ් නෙවෙයි රමණ මහරිෂි. එයා බුද්ධ ධර්මෙත් කැරියන කරන අද්වෛත වේදාන්තයේ සම්පූර්ණ පොත් තුනකට ලිව පොත් තුනටම දාලා තියෙනම සුම්මයිටි. පුළුවන් නම් නිකන් හිටපන්. මුළු අන්තිම ගැඹුරු ධර්ම ඒක තමයි නිකන් ඉන්න එක. ඒ නිසා මේක ඉතින් අපි අපිට විසඳ ගන්න බැරි අපේ විශේෂයිති නැති එකක් නිසා බැන්න මොන කරන්නේ දැන් අපි දන්නේ නැත්නම් මොන කරන්නේ දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. අවසන් සම්මාස පාරණ දෙයක් හදන හැන්දෙකමදී එක විඳින නැති විඳීමක් නැති තැනක සැපයක් කොහෙන්ද කියලා සාරිපුත්ත අනුසංගෙන් අහපු ප්‍රශ්නයට දීපු පිළිතුර <coughs> පැහැදිලි කිරීමත් දෙක ඒ විඳින නැති තැනට යන්න අපේ යෝගාචරයන්ගේ තියෙන කැමැත්ත තෘෂ්ණාවක් වශයෙන් වැඩි නොවැඩීම සඳහා ගත යුතු ප්‍රයෝජන පැහැදිලි කරගෙන අවසන්. පළවෙනි එක කියලා තියෙන්නේ ආර්ය ව්‍යවහාරයේ හැටියට දුකක් කියලා කියන්නේ විපරිණාමයක් තියෙන තැන. යමක් පෙරලෙන්සු නම් ඒක දුකයි. යමක් පෙරලෙන්සුළු විපරිණාම දුක දෙන දෙයක් නම් ඒක ආත්මය කියන්න බෑ. ඒ නිසා ලෝකේ විඳිය හැකි සෑම සැපක්ම වින්දයක් බවට පත් වෙනවා. අපි දන්නේ හැම සැපක්ම හැම දුකක්ම දුකක් සැපක් බවට සැපක් දුකක් බවට පත් වෙන සුළු දේවල් වෙනස් වෙන සුළු දේවල් ඉව කිසිම දෙයක් ආර්යයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සැපක් විදියට බාරගන්නේ. එහෙම වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක විඳින්න බැරි එකක්. අන්න ඒක විතරයි සැප. ඒ මොකද ඒක වෙනස් වෙන්නේ නැති නිසා. ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. දෙයක් තියෙනවනම් වෙනස් වෙනවා. අපි ගත්තොත් පටවියාපෝතේ තියෙනවා වෙනස් වෙනවා අවකාශයේ වෙනස් වෙන්න දෙයක් නැහැ. සැප දුක දෙක වෙනස් වෙනවා අදුක්කම සුඛය වෙනස් වෙන දෙයක් නැහැ. චේතනාවක් කෙරුවොත් චේතනා කරපු දේ වෙනස් වෙන විතර චේතන නොකර හිටිය ස්වභාවයයි අපිට ප්‍රශ්නයක් නැහැ. විඥානේ තිබුණොත් ඔය අවසත් මම පහත් අනම්මනම් කරයි එයා උසස් කියනවා නම් එයා උසස් වෙච්චාවයි මම උසස් වෙනවා වෙච්චාවයි ඕන දෙයකට යටත් පහත්ලා නිහතමානී වෙනකොට අපි කිසිකට කොමිට් වෙන්නේ. ඒ වගේ තමයි වේදනාවෙත් අවේදිත தත්ත තමයි දුකකටපත් වෙන්නේ. ඒ නිසා ඒක ආර්ය ව්‍යවහාරයේ දුකකට නැති නිසා සැපක් කියලා කියනවා. අවේජිතයක් කොහොමද වෙන්නේ කියලා. අනිත් එක තමයි එහෙව් ප්‍රාර්ථනා නැති තැනකට යන්න මොන විදිහේ ප්‍රාර්ථනාවකින්ද යෝගාවචරය යන්න ඕනේ කියන එක. මේකට තියෙනවා සූත්‍රයක්. ඒකට කියන්නේ බික්කුණුපස්ස සූත්‍රය වෙන්න ඇති. අනිත් අනේ මට පැටලිලා තියෙන්නේ. ඒකේ තියෙනවා හරි ඉන්ටරෙස්ටිං ඒ සූත්‍රේ. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බොහොම උස මහත තියෙන හොඳට බණ කියන්න පුළුවන් ලස්සන ස්වාමීන් වහන්සේ නමක් ස්ත්‍රීන්ට රාග දනවනවා. ඒ නිසා භික්ෂුණීන් වහන්සේ නමකට පිළිබඳ හිත පහළ වෙනවා. ආනන්ද හඳුරුවෝගේ පිළිබඳ හිත පහළ වෙනවා. පහළ වෙලා කොච්චර ලෙඩ වෙනවද කියනවනම් එයාට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මොනවත් නැහැ ලත්තන වැටෙනවා. ලව්සික් කියලා කියන්නේ කලු කුමාර දිෂ්ටි කියලා කියන්නේ ඕන්න ඕකට තමයි. ඔය වැදලයි දැන් හොතටම ෆ්ලැට්. ඊට පස්සේ ආනන්දේ ඒ භික්ෂුණිය කතා කරලා කියන උපස්ථායිකාවට ගිහිලා ආනන්ද හඳුරන්න කියන අසවලාට අන්තිමයි පිටිටියක් අහන්න කැමතියි කියලා කියන්නේ. මේ හැම ආරාධනාවක පිටිපස්සේ මොකද්දෝ තියෙනවා. උපස්ථායිකාව ගිහිලා කිව්වට පස්සේ ආනන්ද හැමදෝ යනකොටම දන්නවා. ආනන්ද හැමදෝ මීටරයක වැඩ කරනවා. ආනන්ද ළඟට ගිහිල්ලා කියනවා බගිනිය මේ කයක් ඇති වෙන්න හේතු හතරක් තියෙනවා. ආහාර හේතු වෙනවා, තෘෂ්ණාව හේතු වෙනවා, මාන්න හේතු වෙනවා, මෛතුන සේවනයේ හේතු වෙනවා. අපේ ਸਰුවචනාසික තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි ආහාරයට තියෙන ආශාව මාර්ගයෙන්ම ආහාරයට තියෙන ආශාව කපන්න පුළුවන්. වන්දන වන්දන පිටක් පාස මෙනෙහි කර කර වන්දනකොට ආහාර ආශාව ආහාර මාර්ගෙම කපත හැකියි. තණ්හාව තණ්හා මාර්ගයෙන් කපන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. තණ්හාව පිටවෙන ආශාව කපන්නේ තණ්හාවෙන් කොහොමද? මේ ලෝකේ හැම කෙනෙක්ම තණ්හාවකින් යුක්ත වෙන්නේ. අදහන දෙයක් තියෙනවා. යමක් පිටිපස්සේ එලවනවා. <clears throat> ඒ හැම කෙනෙකුටම එළවල දේ පෙන්වන්න පුළුවන්. මම ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන. මම සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕන. මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙමනේ අපේ තියෙන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආසාවක් ඇති කරන මම ඊට පස්සේ ආසාවක් ඇති කිරීම නැති කරනවා කියන ආසාව. මම කිසිම දෙයකට වෙනස ආසාවක් කරන්නේ නැහැ කියන ආසාව ගන්නවා. ඒක තමයි නිවන කියන්නේ. ඊට පස්සේ මාන්නක්කාරයන් අතර හැම කෙනාම තව කෙනෙක් පරදවල දිනන්න හදනවා. මේකේ මාන්නයක් ගන්නවා සියල්ලන්ටම මේ දේවල් අඩු වැඩි වශයෙන් හම්බ වෙලා තියෙනවා නම් මම ගන්නවා මාන්නයක් මාන්නේ නැති තැනට මම යනවා කියලා. ඒකල කියනවා බගින්නේ නැබැයි මයිතුන සේවනේ නම් මයිතුන සේවනේ මාර්ගය නම් නැති කරන්න බෑ. ඒක නම් බුදුහාමුදුරෝ ඩේන්ජරස් කියලා කියලා තියෙනවා කියනකොට භික්ෂුණියට තේරෙනවා ආනන්ද හාමුදුරෝ තේරුම් ගත්තයි කියලා. එතකොට උණ බහිනවා වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඇතින් වෙච්ච වැරද්දට මට සමා වෙලා මට ආයති සංවරයට සමාව දෙන්නයි කියලා. එතකොට ආනන්ද හැමදෝ කියනවා මේ මුළු ශාසනයම බගිනියනි වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආයති සංවරේ පිටේම තමයි ලොකුම දේ නිසා මම උඹට සමා වෙනවා. මගතියුම් තරද්දක් වෙලා තියෙනවා සමා වෙන්නේ කියලා. ඒකේ පෙනෙන ආහාර මාර්ගෙන් ආහාර කපතයි, තණ්හා මාර්ගෙන් තණ්හා කපතයි, මාන්නේ මාර්ගෙන් මාන්නේ කපතයි. මේ මෛතුනේ මාර්ගෙන් නම් ඒත සේතු ගහතෝ. ඒකට වෙන පාලම කඩා දානවා කියලා. ඒ නිසා අපේ ශාසනයේ කිසිම තැනක තන්ත්‍ර පැත්තට ගිහිල්ලා නැහැ. නමුත් තණ්හා මාර්ගයෙන් තණ්හා මාර්ගයේ කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒක හොඳ විස්තරයක් තියෙනවා ඒ සූත්‍රයේ. මාන්නේ මාර්ගයෙන් මාන්නේ කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. ආහාර මාර්ගයෙන් ආහාර කපන හැටි පෙන්ලා දීලා තියෙනවා. මේක නිකන් මේ මේ රැඩිකල් ක්‍රම තියෙනවා. තර්කෙන් යන්න පුළුවන් නෙවෙයි. බුද්ධජනනාසී ඉන්න කාලේ ওই වගේ ප්‍රශ්න ඇති වෙච්ච නිසා අපි බේරලා තියෙනවා. එහෙම නොවුණා නම් එහෙම ඔවා කල්පනා කරන කවදාක කල්පනා කරලා ගන්න බෑ. ඊමණස මට සරල වශයෙන් දැනගන්න ඕන අදුක්කම සුඛ කියන தত্ত্বය. ඒක දැනගන්න බෑ කියන එකක් විතරයි කියන්න තියෙන්නේ. සැප දැනකොට සැප මෙනෙහි කරන දුක දැනකොට දුක මෙනෙහි කරන. ඒතකොට ඉතුරු වෙන දේ තමයි අදුක්කම සුඛ කියන්නේ. එනේන සැපයක් සැපයක් වශයෙන් මෙනෙහි කරන්නේ. එනගෙන දුකක් දුක වශයෙන් මෙනෙහි කරලා ඒ ටික අයින් කෙරුවට පස්සේ ඉතුරු වෙන දේ. අපේ ජීවිතේ හුඟ වෙලාවකට තියෙන හැම කරන්න බැරි එකක්. ඉතින් ඒක විඳින්න නැති නිසා තමයි අපි මේ සංසාරේ ගියේ මෙතෙක් කල්. අපි කවදා හෝ ඒකට මේ කියන්නේ චිත්‍රය දිහා බලන ගමන් කැන්වස් එක දිහා බලන්න ඕන. චිත්‍රය හරහා කැන්වස් එක දිහා බැලුවට පස්සේ අදුක්කම සුඛයේ උඩ තමයි සැප දුක දෙක ඇඳිලා තියෙන්නේ. අපි මේ සැප දුක දෙකේ විචිත්තත්වයේ බලපු නිසා canvas එක පේන්නේ. අපිට දැන් තියෙන්නේ චිත්තය හරහා canvas එක බැලුවොත් මානවයාට සමාකාරව තියෙන ගුණයක් තමයි අදුක්කම සුඛය. දන්න මිනිහා සත්පුරුෂයා, දන්න මිනිහා කල්යාණ මිත්‍රයා, නොදන්න කෙනා අසත්පුරුසයි, Tamandම තමන් අසත්පුරුසයි, කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. ඒක අහන්න කියන්නේ තත්ත්වයක් නෙවෙයි. මදමාවත. වේදනා ස්කන්ධය දිහා බලනකොට මදමාවත කියන්නේ අදුක්කම සුඛය හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටලා තියෙන්නේ. සැපහරත් නෙවෙයි දුකහරත් නෙවෙයි. මේ දෙක දැනගෙන අතාරින්න ඕනේ. මේ දෙක අන්ත දෙක මැද තියෙන අදුක්කම සුඛය. ඒ නිසා හොඳම දේ තමයි සැප නොලබ සැප දැනගන්න බෑ. දුක නොලබ දුක දැනගන්න බෑ. නිසා පැමිණෙන සෑම සැපක්ම පෑම දුකක්ම අන්ත දෙක අවබෝධ කිරීමට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. නිසා දුක ප්‍රහාණය කරන්න යන්නත් එපා. සැප අල්ලන්න යන්නත් එපා. මේ දෙක මේ දෙපැත්තේ ගඟේ ඉවුරු දෙක වගේ මේ දෙක දැනගෙන මේ දෙක අත්හැරීමෙන් තමයි මැද පවතර වෙන්නේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමේ අපේ තියෙන සදාචාරය හැමදාම දුක අයින් කිරීමේ සදාචාරයක් කියලා. ඉතින් ඒක තියෙන කක්කල් අපිට මේ මැද පවතර වැටෙන්න බෑ. විශේෂයෙන්ම මේ මේ මේ කියන විදිහේ ජීවිත දර්ශනයක් ආධ්‍යාත්මයක් දර්ශනයක් තියෙන විපස්සනා විතරයි දානේදී සීලේදී සමත භානදී හැම වෙලාවෙම හොඳ නරක හරි වැරදි ඔක්කොම තියෙනවා. නමුත් ඒ හරහා ගිහිල්ලා විපස්සනාට ඇවිල්ලා තමයි ගමන කෙලවර කරන්නේ. නිසා ආරව ප්‍රයෝජන අරගෙන අන්තිම විපස්සනායෙන් තමයි ඒ මුදුන්පත් වීම කරන්නේ. කෙල පැමිනීම සිදු වෙන්නේ. ඒක ප්‍රඥාවන්තයින පමණයි, වීරියවන්තයින පමණයි, සතිය තියෙන කච්චර පමණයි හැමෝටම කරන්න බෑ. අනික් ටික ඉතකම් කරගෙන කරගෙන කරගෙන දියුණු කරන දියුණු කරන යන එක තමයි තියෙන්නේ.